නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසේ යනු අපිට නැවතත් ධර්ම සාකච්ඡා සඳහා දහම් ප්‍රශ්න ගැටළු විසඳුම් වැඩ පිළිවෙලකටයි කාලය වෙන් වෙලා තියෙන්නේ. ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ අනුව වැඩසටහන ආරම්භ කරන්න. යම් කිසි කෙනෙකුට අතරවාරදී ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරලා තියෙන මයික්ස් පාවිච්චි කරලා සභාගත කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ලිඛිත ප්‍රශ්න මෙහෙමයි යන්නේ අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ ශයන කාලයක පටන් බුදුගුණ භාවනා වඩමි. එහෙත් තාම ශීත විසින ගතිය නිසා අතිශයින් පීඩාවට හා කනස්සටපත් වී සිටිමි. මේ පිම්බීමේ පිටවියාට පෙර චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීමට සුදුසු උපදේශක්. අපි කෙරේ අනුකම්පාවෙන් ලබා දෙන සීක්කා. අද උදෑසන පටන් සක්මන් භාවනා කළද ප්‍රතිඵල විරහිතයි. මොකද මේ වැඩසටහනෙන් මට චිත්ත ඒකාග්‍රතාවය පිළිබඳ මම එච්චර වග වෙන්නේ පටන් ගන්නකොටම අපි කිව්වේ සතිය කියන එක අඳුල්ලා දෙන්න උත්සාහ කරන්න කියලා. ඒ නිසා ඉතින් අර චීන කඩේකට ගිහලා ජපන් කෑම ඉල්ලන්න එපා. චීන කඩේකට ගිහලා චීන කෑම තමයි ඉල්ලන්නේ. චිත්ත ඒකාග්‍රතාවය සඳහා තියෙනවා නම් ඒකට ඒ සඳහා සුදුසු වැඩ පිළිවෙලකට සම්බන්ධ වෙන්න. අපි මේ කරන්නේ සතිපට්ඨාන. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ සතිය වඩන්න. ඉතින් ඒක නිසා උත්සාහ කරන්න කියනවා වාඩි වෙලා ඉන්න බව දැනගෙන පේනවනම් වැටහෙනවනම් ආනාපාන දිගේ කරන්නයි කියලා. ඉතින් මේක බුදුගුණ භාවනාව වඩලා තියෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවය බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේ ඒ වගේ පටලවි එන්න පුළුවන්. මම කියනවා ආරාධනා කරලා සිටිනවා. අපි පටන් ගන්න දවසේ දීප උපදේශමාලාව අහන්න කියලා. පටන් ගන්න වාක්‍යෙම කියන්නේ අපි මේ කරන්න හදන්නේ සතිපට්ඨාන භාවනාවක් සතිය පිහිටීමක් සතිය වැඩුණොත් ඒකට හම්බෙච්ච අතිරේක ලාභයක් විදිහට සතිය ආසන්න කාරණාවක් වශයෙන් තියාගෙන චිත්ත ඒකකතාවේ වැටෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ සතිය වඩා ගන්න නැතුව සතියෙන් තොරව චිත්ත ඒකාග්‍රතාවය ලබන්න බෑ. ඒක නිසා මේ ටික මූලධර්ම වශයෙන් හිත ඍජු කරගන්න, පැහැදිලි කරගන්න. එතකොට මේ කනස්සල්ල ඒ කියන්නේ මේ අනුගෙන් උපද අනුකම්පා බලාපොරොත්තු වෙන ගතිය භාවනා ප්‍රතිපද විලහිතයි කියලා කනස්සල්ල වගේ දේවල් මේ භාවනාවකින් ලබන දේවල් නෙවෙයි ආසාවල් කැමැත්ත ඉෂ්ට නොවීම නිසා වෙන දෙයක්. ඒකට තියෙන හොඳම උත්තරය තමයි සතිය. සතියට අපි යටත් වෙනවා නම් මේවා ජීවිතයේ ප්‍රශ්න. ඒක නිසා භාවනාවකින් ලැබිය යුතු චිත්ත පීඩා වෙනුවට ස්වභාවය ඇති වෙන හැටි චිත්ත tattwa දැනගන්න පුළුවන් විශේෂයෙන්ම ලියලා තියෙනවා මේ සක්මන් භාවනාව කළද ප්‍රතිඵල විරහිතයි කියලා ඒක සඳහා වුණත් මම දැනගන්න කැමති අපිට සාකච්ඡාවට ගන්න කොහොමද සක්මන් කරන්න කියලා කියනවා නම් මට පුළුවන් ඒක තා පිළියම් කරන්න හෝ දන්නා ප්‍රමාණයකින් මේ ඍජු කරලා දෙන්න මේ සක්මන් භාවනා කරන්න තියෙන්නේ කොහොමද කියලා කෙටියෙන් සඳහන් කරලා නැහැ ඒක නිසා මේ ප්‍රශ්න කට්ට මම ආරාධනා කරනවා කවුරු හරි ඇත්තටම උනන්දුව තියෙනවා නම් මේ සක්මන් භාවනා තමන් කළේ කොහොමද කියන එක කරුණාකරලා සභාගත කරන්න කියලා. ඊගා ප්‍රශ්නෙට යනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා බිම්බීම හැකිලිම කරගෙන යන්නේ මේ දැනට එය නොදැනී සිටිවිලි නැවති හිත සංසුන් වේ. මේ නිතර සිදුවේ. හිත අඩුවෙන් සිටිවිලි 1 2 පැමිණියත් ඒ සතියෙන් අවබෝධ කරගන්නෙමි. මේ මාස දෙකක් පමණ අත්දැක්කෙමි අත්දැක්කෙමි මෙසේ ඉදිරියටත් කිසි ගැටීමක් නැතුව සංසුන් නිශ්චල සිත දෙස බලා සිටීම නිවැරදිද එසේ නැත්නම් මා කල යුත්තේ කුමක්ද කියා කරුණාවෙන් පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි මම හිතන අපි මේ ප්‍රශ්නෙම දැන් මේ වෙනකොට අට සැරයක් විතර වගේ සාකච්ඡා කරලා තියෙනවා ඒක නිසා මේ විතක්කයන්ගෙන් තොර කෙලෙස් වලින් තොර හිතවිල්ලක් ආවනම් හිතක් ඇති වුණා නම් ඉතින් ඒක හොඳට ඇඟට වදිනකම් ඒක හොඳට වශී කරගන්නකම් හැකිතාක් කරලා ඒ පරියංකේදී ගන්න ඒ සංසුන් ගතිය සක්මනේජිත් ගන්න මට්ටමට සක්මන හොඳට උහුරු කරන්න ඕනේ අරගෙන මේ හිත මේකේ තියෙන වචන පාවිච්චි කරනවා නම් හිත මේ සංසුන් වෙන අර කියන විදිහේ හිතවිලි වලින් තොර හෝ හිතවිලි ආවට ඒකෙන් බාධා නොවන විදිහට සක්මන කරගෙන යන්න පුළුවන් නම් Tamanට තේරෙයි පරියන්කේදී ඇති වෙන ඒ සාන්තියෙන් සෑහෙන ප්‍රමාණයක් ප්‍රතිශතයක් සක්මනටත් ගන්න පුළුවන්. ඒ වගේම එදිනෙදා වැඩවලදීත් අකිතාක් දුරට මේ විදිහේ සංසුන් ඉරියව්වට හිතවිලි ගොජ දාන්න නැති තත්ත්වවලට යන්න පුළුවන් නම් පරියන්කේ එක බෝ වෙන්න අරින්න ඕනේ හැම අනිත් ඒවට ඒක තමයි අපි මේ එක තැනකින් හඳුන්වා දීලා ඒක පැතිරෙන්න අරන එක තමයි කාලයානුකූලව සිදු කරන්න උත්සාහ කරන්නේ අවසරයි ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සිකුරාදා හවස පටිගත කළ දේශනාවේ සඳහන් ඇති ඇති පර්යංකේට වාඩි වූ සනින් සමාධිගත වේනම් ආස්වාද ප්‍රසවාසයේ පහුරු නොගා සිටිය යුතුය කියා මේක මම හිතේ එදා අපි සාකච්ඡා කරා කියලා මේ මේක ඇත්තරම නැවතත් මේ පෙට්ටියට ප්‍රශ්න දාපිකයි වෙලා තියෙන්නේ පරණ ප්‍රශ්නයක් ගර්ථ ස්වාමීන් වහන්සේම ආස්වාද ප්‍රසවාසයේ සංසිඳී නිශ්චල වූ පසු පැයක පමණ පැයක් පමණ සතියෙන් සිටීමේ ඉන්පසු එකවර හිතවිලි ධාරාවක් ඇතිවිය කුංචි කතා පොත් සඳහා වස්තු බීජා ඒ කතාවක් නොනැවති හිතවිලි හරහා පැමිණි අතර පුංචි කතා පොඩි ළමයින්ගේ දහසක් පමණ චිත්‍ර කලා අතර ඒවා මා දන්නා ළමයින්ගේ අත්දැකීමවත් ඉතා ලස්සනට පිළිවට ඇසුනි දැනුනි. එය නොගැටි උපේක්ෂාවෙන් සිටි හතර ගෙවි ගියා අරමුණු සංසිඳුණු පසු කකුල් සැලවීම, ඇඟ කෙලින් වීම, වේදනා ඇතිවීම සිදු විට කමක් කුමක් කළ යුතුදයි පහදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පළවෙනි කොටස ඇතර ප්‍රශ්නයකට අදාළ නෑ වගේ මට පේන්නේ. ඒ නොගැටි උපේක්ෂාවෙන් සිටියා. අරමුණන් සංසිඳුන පසු කකුල් සැලවීම, ඇඟ කෙලින් වීම වීම වේදනා ඇතිවීම සිදු විට කුමක් කළ යුතුද කුමක් කළ යුතුදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ වෙලාවේදී ඇතිවෙන කකුලේ හෙලවිල්ලක් වෙනවනම් ඒක චේතනාපූර්වක නෙවෙයි නම් වෙන්නේ අදිෂ්ඨානකින් නෙවෙයි නම් වෙන්නේ මේ අනාත්ම ස්වરૂපේ Tamanට පාලනය කරගන්න බැරි බව නිසා ඒ වෙන දේවල් දිහා උපේක්ෂාවෙන් බලන්න කියනවා නැත්නම් ඒක මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා හොඳටම අත්දකින්න පුළුවන් මොකද ඒවා ඒ වගේ විදිහට වැඩ කරන්න ගන්නවා. එතකොට ඇඟ ඇද වෙනවා, නැවත සකස් වෙනවා. ඒව දිහා අර මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියන එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේ උපේක්ෂාවෙන් මේකට හිත සලා ගන්න නැතුව යන්න පුළුවන් හැකියාව බලන්න බලන්න ওই අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳව හොඳ අභ්‍යාසයක් පටන් ගන්නවා. ඒ නිසා එවුවා මේ මට මේක පාලනය කරගන්න බැරි බවට හොඳ සාක්කි ඒව එnde end end හිත ධෛර්යමත් වෙනවා හරියට වැඩ කරනවා නේද නිසා ඒව ආවට ඒකෙන් සිත සලා ගන්න තු යන එක කරන්න තියෙනවා මේකත් මේ මේ ප්‍රශ්නේ මම හිතන්නේ මේ මේ පෙට්ටියේ පරණ තිබුණු ගේ පාර්ති ගෙදා තිබුණු ප්‍රශ්න නැවත වැටලා තිනවා ඒ චා කවුරු හරි ඒක බලලා අද ඉවර කරපු ප්‍රශ්න අස් කළා දාන්න එතකොට ආය නැවත මතුවෙන එකක් නැහැ ගරු ස්වාමීන් වහන්සේ ආශ්‍රව ප්‍රසවාස හුස්ම බැලීමේදී දිග කෙටි ගොරෝසු සියුම් වීමෙන් පසු ඊළඟට හුස්ම නැතුව ගොස් යලිත් හුස්ම වැටේ ඊළඟට හුස්ම ගැන හිතන්නේ කෙසේද අනුකම්පාවෙන් පහදා දෙන්න මේ හුස්මේ ගොරෝසු හෝ වේවා සියුම් හෝ වේවා තත්ත්වයක් තියෙනකන් ඒ තාක් භවනාව යන්න ඕනේ ඒක නිසා සියුම් වෙලා ගිහලා නැවත ගොරෝසු වුණා නම් අලුතෙන් පරියන්කයක් පටන් ගත්ත විදිහට ආධුනික මනසක් ඇති කරගෙන නැවතත් ඒක සංසුන් වෙනකම් බලා භාවනා කරන්න ඒ විදිහට කරගෙන කරගෙන යනකොට Tamanට ගොරෝසු වෙලාවේදී සීම් වෙලාවේදී ආදි වශයෙන් මේ දෙකේදිම හිත නොසැලී පවත්වන්න පුරුදු වෙන්න ඉඩ තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අනිමිච්ච සමාධිය ඇති වෙන හැටියා පවතින ස්වභාවය තව ටිකක් පැහැදිලි කර දෙන්න මේ නිල්ලමි. එහි ඇති වටිනාකමත් ප්‍රයෝජනත් පැහැදිලි කරන මේ නිල්ලමි ඒ දිග වේලාවක් පැවතිය හැකිද? මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම පැටලෙනවා. මේ ප්‍රශ්න කරු දැන් Tamange භාවනා ඉන්න තැන කොතනද කියලා කියනවනම් මට කිය හැකියි මේක වැදගත්ද නැද්ද කියලා නැත්නම් සභාවට මේ වගේ දේවල් උගන්වන්න ගත්තොත් අපේ අර මූලික තේමාවට විරුද්ධව යනවා මේවා කල්පනා කරන්න ගන්න. මම දැන් මෙතනද ඉන්නේ මේක වැඩි කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ Tamanට ප්‍රශ්නෙට ඇත්තටම අවධාරණයක් දෙන්න ඕන නම් කරුණාකර Tamanගේ අත්දැකීමත් එක්ක කියන්න. එතකොට මට උත්තර දෙතයි. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? මේ භාවනාව හා ධර්මදේශනා ක්‍රියාවලිය නතර කරලා මේ අනිමිත්ත සමාධියක් පටන් ගන්න වෙනවා. එතකොට මේ තේමාව කැඩෙනවා. ඒත් මම වෙලා ගන්නවා දැනට තමන් කරන භාවනාව සහ මේකට අදාළතාවයේ මේ තොරතුරු වල අඩංගු නම් මට ඒක වටිනාකමක් තියෙනවා. මේ නැත්තම් මේ ඇහෙන වචන අනුව මූලධර්ම පටලවා ගැනීමක් නිසා මම ප්‍රශ්න මගහරිනවා. ගරු ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් සෝවාන් ආදී මාර්ගඵල ලබන විට සමාධියෙන් සිටින විටදී පමණක් ලැබෙන යනුවෙන් සිටීම වැරදීමක් නේද? එමෙන්න මේ මාර්ගඵලයක් ලැබුණු විට එය එම ලැබුණු තැනත්තාට ඒ ලැබුණු බව ප්‍රත්‍යක්ෂ වෙනවා නේද? මේක ඇත්තටම මේ වෙන කෙනෙක් එකක් සංසන්දනය කරලා තේරුම් කරගන්න උත්සාහ කරාට ඒක සාර්ථක වෙන්නේ ඒක කියන්න තියෙන්නේ මේ තිබහක් තියෙන මිනිස්සෙකුට වතුර ටිකක් දුන්නා පස්සේ බීයකුවාම මේ මනුස්සයා දැන් වතුර ඇති කියලා තේරෙනවනේ. එච්චර තමයි. ඔයිට වැඩි වෙන දෙයක් ඕක ඇති නෑ. බඩගින්න ඉන්න මනුස්සයට ඇති වෙන්න කැම මේසයක් පෙන්නලා කාලේ වුණාට සේවස තියෙන දැන් ඇති කියලා. තව කැම නම් තියෙනවා, කෑදරකමක් තියෙනවා. නමුත් කන්න බෑ. ඇති වෙනවන්නේ එච්චරයි. එහෙම නැතුව මේ වෙන අං එනවා වගේ බුදුරස් වීදනා වගේ දේවල් එහෙම වැඩි සම්බන්ධ නැහැ මේවට. ආනාපාන වැඩිමේදී සතිය සමාධිය යන නැවත පහදා දෙන මෙන් ඉල්ලමි. ඒක මම ධර්ම දේශනාවට සම්බන්ධ කරන්න. ඒ කියන්නේ අපි යන දේශනාවලියට අපි සම්බන්ධ කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම කරගෙන යද්දී ඊතා සියුම් වී නැතිවිය. ඉන්පසු සතියෙන් පැය භාගයක් පමණ සිටීමේ. ඊටපසු මැස්සෙක් ඇසවටා දැවටි ඇස ඇතුළට යන්නක් වෙන් නලින ගතියක් ඇතිවිය. මේ උපේක්ෂාවෙන් දැක සතිය පිහිටුවාගෙන සිටීමේ. මැසා නිසා ඇසට කඳුළු ආවත් නොසලී සිටීමේ. සතියේතම හිත යොමා එහි ශාන්ත ශනසිරි ස්වභාවයේම මෙනෙහි කළ අතර වරින් වර කකුලේ වේදනාද කකුලේ සැලවීම ඉස්සරහට නැවීම ආදී සිදුවත් සතිය පිහිටුවා ගත්තෙමි. අද දාණයට කැඳවන තුරුම පැය දෙකමාරක මෙසේ එක ඉරියව්වේ සතියෙන් සිටීමේ සුළු සිතවිලි ආවත් මැස නිසා. ඒ සතිය නිසා මට මහත් සතුටක් ඇති විය. බාධා ආවිත උපේක්ෂා වීම නිවැරදිද? මහත් ධර්ම සංවේගයක් ඇති විය. අවසාන වාක්‍ය විතරයි අපිට සාකච්ඡාවට ගන්න වෙන්නේ. බාධා ආවිත උපේක්ෂා වීම નિවරදිද? ඇත්තටම මේ යෝගාවචරණ තියෙන්නේ එකම ආයුධයයි උපේක්ෂා විතරයි. Tamanට සාධකයක් ආවත් බාධකයක් ආවත් නොසලී සිටීමේ හැකියාව බලනවා. ඒක නිසා භික්ෂුවකට කියනවා කන්ති බලා පබ්බජිතා කියලා. භික්ෂුවකට තියෙන එකම බලය තමයි ශාන්තිය, ඉවසීම, ඉවසන්නා විතරයි මහානකමක් කරන්නේ. මොනම දෙයකින් හරි කුලක් වුණොත් ඒක මහානකමට අශෝභනයි. ඉතින් යම් කිසි කෙනෙකුට අඩුගාන ඉදිකට නූල් හරි කවන්න අරගෙන මහානකම කරන්න ඕන නම් ඉවසන්න වෙනවා. නිකන් සාමාන්‍ය මහානකම ඒත් ඉවසන්න වෙනවා. නැත්තම් ඉදිකට හරි යනකම්. මේ මහානකමටත් එච්චරයි. ඒ නිසා කන්ති බලා පබ්බජිතා මේ කොලේ ලස්සනට ලියලා තියෙනවා. ඒකම නැවත අහනවා මේ අවුරුදලේට වගේ බාධා ආවිත උපේක්ෂා වීම නිවැරදිද කියලා නිවැරදි හොඳයි මේකත් මම හිතනවා මේ මේ පරණ ප්‍රශ්න කියලා කාගේ හරි ප්‍රශ්නයක් අත්තට එහෙම මග ඇරලා තියෙනවා නම් මට මතක් කරන්නයි කියලා මම හිත මම ඉල්ලා සිටිනවා. කරුණී ස්වාමීන් වහන්සේ හිත සහ විඥානය අතර වෙනස පහදා දෙමින් කරුණාවෙන් ඉල්ලමි. මේ වැඩමුළුවේදී හිත කියන්නේ විඥානයේ සමාන වචන දෙකක් කියලා හිතාගන්න. ඇත්තටම විස්තර කළ හැකි පුංචි අර්ථ ඡායාවල් තියෙන ඉඩ තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් සමාන වචන විදිහට චිත්ත විඥාන මන මනෝ සමාන වචන විදිහට තමයි අටුවාව එහෙම සාමාන්‍ය තෝරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වී විනාඩි 10ක් 15ක් පමණ ගත වීම විට හුස්ම හොඳින් හුස්මට හොඳින් හිත එකඟ වේ. ඉන්පසු දිදුලන ආලෝකයක් දිස්වේ. තවදටත් හුස්මට හිත පවත්වන විට ලියලා තියෙන විදිහට මේ කියවෙන්නේ හුස්මට හිත පාතනෙට ලෝකය තනි යායක් ලෙසට ප්‍රීතියද සැපයද දැනි මේ தত্ত্বය පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි මේ වෙලාවේදී අපි විපස්සනා පැත්තට බරව කතා කරනවා නැත්නම් අපි තව විදිහට කියන සතිය කඩා ගන්න නැතුව ඉඳනනම් හුස්ම සියුම් වෙන්න සියුම් වෙන්න එහි හිත নিমগ্ন වෙනකොට කයත් හිතත් හුස්මත් සංසිඳෙන්න ගන්නවා. ඒ සංසිඳන වේලාවේදී ඇතිවෙන නීවරණ නැති ගතිය නිසා එක්කෝ පසද්දිය සංහිඳියාව ප්‍රීතිය ආලෝකය සුඛය වගේ දේවල් දැනෙන්න පටන් ගන්නවා. නමුත් ඒ ඇතිවෙනා වූ පස්සද්ධිය නිසා හෝ ප්‍රීතිය නිසා හෝ සුඛය නිසා හෝ මූල කර්මස්ථානයේ අමතක වුණොත් නැත්නම් ආලෝකය නිසා වැඩ පිළිවෙල එතනින්ම මේ කඩ කපල් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේක නිකම් පටන් ගත්තට වැඩිය හොඳයි. නමුත් ආන්තික අවසාන ප්‍රයෝජනයක් නෙවෙයි. ඒ නිසා මේ වාසිදායක තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සතිය කඩා ගන්න නැතුව හුස්ම සංසිඳුණත් ඒ හුස්ම තිබුණු තැන එනතේ හුස්මේ ලාංඡනය හරි බලබලා හැකි තාක් දුරට මේ ආලෝක නිසා, ප්‍රීතිය නිසා, සැපේ නිසා මත් වෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙන යන එක තමයි කරන්නේ. ඒක එතකොට මේ හොඳ වාසිදායක අවස්ථාවක් ආපුවම උපරිම ප්‍රයෝජන ගැනීමක් වෙනවා. නමුත් අර ආලෝකයේ තීව්‍ර වෙනකොට ප්‍රීති සුඛ පහළ වෙනකොට හුඟාක් වෙලාවට සතිය දුර්වල වෙලා එව්වට මේ නිකාන්තිය නැත්නම් කාන්දම් ශක්තියක් වගේ ඇති වෙන්න ඉඩ තියෙනවා. වුණොත් භාවනාවටත් ටිකක් කාලේනාස්ති වීමක් වෙනවා. සතියක් දුර්වල වෙන්න ඉඩ තියෙන නිසා ඒ වගේ දේවල් පළවෙනි දවසේදී මේ විදිහට වුණාට දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙනකොට ලෑස්තිලා ගිහිල්ලා ඒ සිද්ධ වුණත් සතිය කඩා ගන්න නැතුව අරමුණෙත් එක්ක තියෙන සම්බන්ධය අවසාන බිඳුව දක්වා පැවැත්වීමට අදිෂ්ඨාන කරගෙන යෑම තමයි මේ මේ தත්ත්වේ පහදා දෙනවට වැඩිය ඒ தත්ත්වෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සම්බන්ධයෙන් කතා කරලා කියන තියෙන උපදේශය. ගරු ස්වාමීන් වහන්සේ හොඳින් භාවනා වැඩූ යෝගියෙකුට මේ ආත්මේ රහත් වීමට බැරි වොහොත් ඊළඟ භවයේ සකස් වීම ගැන ප්‍රාර්ථනා නැත්නම් අදිෂ්ඨාන කළ හැකි දේවා ඉෂ්ට සිද්ධ වේද ඇත්තටම භාවනා නොකරපු කෙනෙකුට උනත් අදිෂ්ඨාන කරන්න පුළුවන් ඒක ඇති ප්‍රශ්නයක් නෑ ඕන කෙනෙකුට ඕනේ අදිෂ්ඨානයක් කරන්න පුළුවන් ඉෂ්ට සිද්ධ වීම ඒකට අදාළ කුසල් වල බලයෙන් තමයි තීන්දුව වෙන්නේ අදාළ කුසල් තිබුණොත් අදාළ කුසලතාවයත් එක්ක අදිෂ්ඨානය ක්‍රියාත්මක වෙනවා. අදාළ කුසලේ නැතුව අදිෂ්ඨාන කරාට සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අවශ්‍ය ආසන්න කාරණේ වෙන වින කුසලයට එකතු වෙන්න ඕනේ. ඒට සාපේක්ෂ අදිෂ්ඨානයක් තියෙනවනම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේ දෙක අතර මේ චිත්ත නියාමානුකූලව සම්බන්ධකමක් තමයි තියෙන්නේ. පසුගිය දින පෙන්වූ සිරුර පිළිබඳ වීඩියෝ චිත්‍රපටය අඩංගු CD එකක පිටපතක් ගැනීමට අවසර තිබෙනවාද? එසේ නැත්නම් ඉන්ටර්නෙට් එකේ වෙබ් අඩවිය තිබෙනවා නම් ඒ පිළිබඳ විස්තරයක් ලබා දෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි. ඒකේ ඒක අතිකරපෝ නිර්මාතෘවරයාගේ නම මේ විකිපීඩියා එකට ගහපුවාම මොකද්ද? ගුන්ටර් ෆොන් හාගන් කියලා. එහෙම නැත්නම් බොඩි බොඩි වර්ල්ඩ් අන්නේ දෙක ගහපුවාම YouTube එකේ ගොඩාක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒවත්. හැබැයි අපි ගෙන්න ගත්ත එකේ ප්‍රොෆෙෂනල් එකක්. ඒකට සල්ලි ගෙවලා ගන්න පුළුවන්. ඉතින් කවුරු හරි මං කියනවා එහෙනම් බුද්ධිනීට කියන්නේ කියලා සම්බන්ධ කරන්න මට පුළුවන් මේ ඔෆිෂල් එහෙම නැත්නම් නිල වශයෙන් ඒගොල්ලන්ට සල්ලි බදලා ගෙන්න ගන්න එකක් හොයලා දෙන එක කැනඩාවල තමයි මට හම්බුනේ මේ සම්බන්ධතාවය. හැබැයි Gunter G U N T E R Gunter V O N von Hagen H A G A N Gunter von Hagen කියලා ඒ නිර්මාත්‍රකගේ නම ගහනකොට ඔක්කොම එනවා. එහෙම නැත්නම් ඒ body world body exhibition කියලා දාපුවාම සමහර ක්ලිප්ස් එනවා. එහෙම නැත්නම් අර ඔරිජිනල් CD එක ගෙන්න ගන්න ඒක හරහා සමහරට ඉන්ටර්නෙට් එකේ කනෙක්ෂන් ගන්න පුළුවන්. කන්නාඩියක් ඉස්සරහට ගියාම ඒත් කතයි. කසින භාවනා කියලා කියන්නේ මොකද්ද? අනුකම්පා කර පැහැදිලි කර දෙන්න. මම මේ වගේ ප්‍රශ්න සාමාන්‍ය රිට්‍රීට් එකේ ඉඳි ගන්නෙ නෑ. මොකද හේතුව අපි මේ වෙන වැඩකට යන ගමන් බොහෝ මූලධර්ම කතා කරන්න පටන් අරගත්තොත් අපේ තේමාව අවිෂෙනවා. අපි මේක බලන්නේ පුළුවන් තරම් සතිපට්ඨානෙට. ඒක නිසා ඒ සඳහා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් අදාළ පොත්පත්වල දැනුම ලබා ගන්න හැටි කියන්න පුළුවන්. නැත්නම් පිරිසගේ කාලය ගන්න එක හොඳ නැහැ කියලා මම හිතනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනා කරන්නෙමි. අද උදේ භාවනා පටන්ගෙන කය දෙස බැලීමෙන් උඩුකයට හිත යොමු කළ විට ආස්වාස් ප්‍රසවාසෝ කිසිවක් නොදැනී තිබුණි. ටික වේලාවක් ගිය පසු සියුම් ලෙස ආස්වාස් ප්‍රසවාසය දැනට වුණා. ඒ తත්වයේ අනිමිත්ත සමාධියට පසු ආස්වාස් ප්‍රසවාසයේ තරමක් කුරුසු තත්ත්වයටපත් උනි. වෙනදාට වඩා ඉක්මනින් ඉක්මනින් ආස්වාස් ප්‍රසවාසයේ නොදැනෙන තත්ත්වයටපත් උනි. එවිට එම කාලයේ වෙනදාට වඩා දීර්ඝ වුණා. නමුත් පර්යංකේ අගට යන විට ඊතරම් ආශ්වාස ප්‍රශ්වාස නොදැනීම ඇති උනේ නැහැ. එක් අවස්ථාවක ආලෝක ස්වභාවයේ අඩවි ගොස් මුළු ශරීරයේම නැති වී යන්නක් මෙන් වුණා. ඒ විනාඩි 5ක් පමණ කාලයක් පැවති නැවත මුල් තත්ත්වයටපත් වුණා. මේ தত্ত্বය ඒ මෙම தත්වයන් එහෙම පහදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඇතර මේ වෙනකොට ප්‍රශ්න හතරක් විතර මේ සම්බන්ධවම මතු වුණා පොදුවේ මතක් කරන්න තියෙන්නේ මේකෙදී හොඳට පේනවා හිත ආනාපානත් එක්ක යාළු වෙලා ආනාපානත් එක්ක සුහද වෙලා ආනාපානිය ඇතුළට කිඳා බයින්ට ලෑස්ති මේක දස දහස් වර කරලා පුරුදු කරන්න. එකම දේ නැවත නැවත කරලා හුරු කරගන්න එකයි එහෙම නැත්නම් කියන දිනේ වශී කරගන්න එකයි කරන්න තියෙන්නේ. මේ தත්ත්වය මොකද්ද කියන එක නෙමෙයි වැදගත්කම. අපිට මේ හම්බෙච්ච අවස්ථාවේ හැකිතාක් දුරට මේක වාසියට හරව ගන්න එක. ඒ වාසියට හරව ගැනීම සඳහා නම්වනම් නිමිති ලේබල් දාන එක නෙවෙයි ඕන කළ තැන එක නැවත නැවත ප්‍රායෝගිකව අත්දකින්න එකයි අත්දකින්නකොට තමයි අවශ්‍ය මේ ආත්ම විශ්වාසයත් හිත විසින්ම ඉදිරියට ගෙන යාමත් කරાવી. එක එක මේ අදාළ නංවනන් දෙන්න ගියාම වෙන්නේ වර්ධව වටහා ගැනීම නිසා පටලැවිලි එන්න ඉඩ තියෙනවා. ගාතර ස්වාමීන් වහන්සේ ආවට ශබ්ද ඇති නිසා ඉන්ද්‍රිය භාවනාව ඒ ශාන්ත අරමුණු කරන්නේ කෙසේද යන්න අප වෙත කරුණාවෙන් පහදා දෙන්න. එදිනදා කටයුතු කිරීමේදී gedarati භාවනා කරන විටත් ශබ්ද අරමුණු කර ඉන්ද්‍රිය සංවර කරන්නේ කෙසේදයි ගෞරවයෙන් පහදා දෙනෙමි නිල්ලමි. මම මේකත් බලාපොරොත්තු වෙනවා අපි බලාපොරොත්තු වෙනවාද ධර්මදේශනාවට සම්බන්ධ කරගන්න. මේකත් එදා ප්‍රශ්න වල ඉතුරු වෙච්ච එකක්. මේකත් එදා ප්‍රශ්න වල ඉතුරු වෙච්ච එකක්. කර්ත ස්වාමීන් වහන්සේ අවසර අපේ ආමතුනේ නොදන්නා දෙයක් දැනගැනීමයි මේ ආන්නේ. මෙරි ට්‍රාන්ස් ධර්මදේශන අවසානයේ ආමතුරු ලෝක ප්‍රජාවට පුණ්‍යානුමෝදනා කළ අනුපලිවලින් සඳහන් කළොත් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා සබ්බේ සත්තා. මනුෂ්‍ය ප්‍රජාව සත්තා නමින් ඒතින් සඳහන් දේවසා භූත පින් බලාපොරොත්තුෙන් සිටිද්ද දෙවන්නන් දෙවන්නට සඳහන් කළ භූත පූජාවක් අපට අපාවද සිද්ධ කරුණාවෙන් හිත කරුණා වෙන් හිත එකලස් කර ගැනීමට මේ ප්‍රශ්නෙටත් පිළිතුරු දෙනමින් ඔබ වහන්සේගෙන් කාරණක ඉල්ලා සිටිමි. අතර දේව භූත සත්ත්ව කියලා මේ භූත සත්ත්ව කියන දෙක මම සමාන වචන දෙයක් සඳහන් කරන්නේ මේ Tamange ස්වરૂපය ප්‍රකට කරනවා කියන එක භූතාර්ථයෙන් සඳහන් වෙනවා. සත්ත්ව කියලා කියන්නේ සංසාරයේ බැඳෙන අර්ථයෙන්, ගැලෙන අර්ථයෙන් සත්ත්ව සඳහන් වෙනවා. දේව කියන එක සඳහන් කරලා කියලා තියෙන්නේ දේවනිකායක සත්තු ඒක සියලු සත්වයන් සඳහා කියන එක නෙවෙයි. ඉතින් මේ මේ කාට පින් දුන්නත් පින් දීමේ කුසලයේ Tamanට සිද්ධ වෙනවා. පින පැත්තෙන් බලනකොට ඒත් ලබන්න පුළුවන් ද බැරිද කියන එක ඒත් අංගේ අර එළඹී සිටින ගතියෙන් පින් බලාපොරොත්තුෙන් ඉන්නවද නැද්ද කියන සඳහන් වෙනවා. නමුත් සරුවචනාංශයේ පොදුවේ මතක් කරනවා මේ සංසාරේ අපි ගත කරලා තියෙන අවස්ථාවල් බලනකොට අපිට සම්බන්ධ වෙච්ච භූත සත්ත්‍ය දේවෝ බ්‍රහ්ම ඕන තරම් ඉන්න පුළුවන්. අපි සැලසුම් කළා නම් කළා නොකියුවට ඒ නිසා අයයට පින් දීමෙන් හානියක් වෙන්නේ නැහැ. Tamanටත් වැඩෙනවා මුදිතා හිතක් පහළ වෙනවා. ඒකට සීල සත්‍යයන් සඳහා මේ පින බෙදිලා යනකොට ඒක පාරමිතා ශීර්ෂයට වැටෙනවා. ඒක නිසා මේ නම් කරන්නේ කාටද කියන එක මේ භූත සත්ත්ව කියන වචන දෙකේ අර්ථ පිළිබඳව ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක නිසා පොදුවේ මතක තියානින්ද මේ ඕනම සතෙකුට සත්ත්ව නාමයෙන් භූත නාමයෙන් එහෙම නැත්නම් මිනිස්සුන්ට පුද්ගල නාමයෙන් අමතන්න පුළුවන්. ඒ පින් බෙදා දීමක් මෙතන කරන්නේ ඒක මේ පින් දෙනු අනුමෝදනා කියලා ඉම්පෝ දසපෙන් කිරිය වතේ සඳහන් වෙන දෙයක් මේක පහනෙන් පහන පත්තු කරනවා වගේ කොච්චර පහන් පත්තු කරොත් පළවෙනි පහනේ ගෙවීමක් වෙන්නේ නැහැ ආලෝකේ වැඩෙනවා නිසා. ඒ නිසා මේක මේ විපස්සනා පැත්තෙන් සමහරකට වෙන උත්තර දෙන්න පුළුවන් සාමාන්‍ය පින්පා පැත්තෙන් බලනකොට දෙන්න දෙන්න ලැබෙන එක. මේ ඔක්කොම මේ ප්‍රශ්න ඇත්තටම ගිය පාර මේ මේ පෙට්ටි අඩිය සූත්‍ර කරපු නැති නිසා ආපු ප්‍රශ්න. ඒක නිසා මේ මම හිතනවා අදට ලිඛිත වෙච්ච ප්‍රශ්න ඉවරයි කාගේ හරි ප්‍රශ්නයක් මම අරනමට දාලා විසිකරුවා නම් කරුණාකරලා මතක් කරන්න මේ තමම් ලිඛිත ලියලා උත්තර බලාපොරොත්තු වෙච්ච නැති ප්‍රශ්නයක් මේකේ තියෙනවනම් ඒසන එහෙම නැත්නම් මම හිතන්නේ මේ ලිඛිත ප්‍රශ්න સમાප්තයි කියලයි ප්‍රකාශ කරන්න සිද්ධ වෙන්නේ ඊට අමතරව වෙන කාට හරි ප්‍රශ්න මාතෘකා තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලනවා ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සතිය භාවනාව කරනකොට හුස්ම ඉහළ පහළ නොදැනී යනකොට මේ ටිකක් වෙලා ගියාම ඒක ගැන සතිය නැති වෙලා නිදිමත. සතිය නැති වෙලා ඒක ගැන සතිය තියන්න හිතෙන්නෙම නැහැ. දන්නේම නැතුව නිින්දට යනවා හැම වෙලෙම. එතන තියෙන අය වගේ මේ ආනාපානය හොඳට සිද්ධ වෙලා අනත ආනපාන හිත කීකරු වෙලා හොඳට සුවද වෙලා යනකොට සැකයෙන්න පුළුවන් නින්දට වැටෙන්න ඉඩ තියෙනවා එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න ආශාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා එහෙම නැත්නම් මම මේ මට වැරදිලාද පැටලිලාද කියලා මේ ඒත් සැකේම තමයි මේ වගේ බොරු වලවල් හතරක් පහක් ඔය අවට තියෙනවා හැම එකෙම වගේ වැටෙනවා ඒක ඉතින් අපේක්ෂා කරගෙන යන්න ඕනේ ඒකට තියෙන එකම පිළියම තමයි හුස්මට හොඳට හිත ගිහිලා හුස්ම තැම්පත් වෙගෙන එනකොට දැනගන්න ඕනේ තව නොබෝ වෙලාවකින් මං කොහේ හරි වැටෙනවා. එක්ක සැකයක් පහල වෙනවා, එක්ක හයියෙන් හුස්ම ගන්න හිතෙනවා, එක්ක ඇස් අරින්න හිතෙනවා, එක්ක ඔය වගේ නිින්දකට වැටෙනවා. ඒ කියන්නේ නීවරණ ධර්මම වෙන ස්වරූපකින් ඇවිල්ලා අපිව බිම දාන. ඒක නිසා උපයපු දේ රැක ගන්න බැරිකම තියෙනවා. තමයි උපයන්න දන්නවා රැක ගන්න බෑ. නමුත් එහෙම අපි හිතමු නින්දට වැටුණා හරි මොනවා හරි වෙනා කියලා ආයෙ නැගිටතර පස්සේ භාවනාවටමයි හිත යන්නේ. එතකොට අලුතෙන් අවස්ථාවක් ලැබෙනවා. අලුතෙන් පරියන්කයක් පටන් ගත්තා වගේ කරගෙන ගියොත් ආයෙත් අර වගේම සංසිඳනවා. සංසිඳලා අරවලට හෝ වෙන වලකට වැටෙනවා. ඉතින් මේ වගේ මුල් අවස්ථාවේදී කීප වතාවක් වැටිලා වැටිලා වැටිලා තමයි අර නැගිටින්න ඉගෙන ගන්න පොඩි දරුවෙක් වැටි වැටි කොන්දහයි කරගන්නවනේ. වැටිල්ලෙන් තමයි යා කොන්දහයි කරගන්නේ. හොඳට පෙළ හයි වෙන්නේ වැටෙන ගතියෙන් ඊට පස්සේ ආ නැගිටිනවා. ඒ වගේ ඒ ගතිය ධර්ම හුරතලයක් විදිහට ගන්නයි කියන්නේ. පොඩි ළමයා වැටෙන එක අම්මා ගණන් ගන්න හුරතලෙටනේ. මොකද ඒ වැටෙන්නේ නැතුව කොන්ද හයි වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ධර්ම හුරතලයක් තියෙනවා වටනෝ. වටනකොට තමයි මෙතෙක් කල ගෙනාපු චරිත ලක්ෂණ හැටියට කුසීතකමට හිත වැටෙනවා, හිත හැංගෙනවා, සැක කරනවා, ඇස් දෙක අරින්න හිතෙනවා, නානා ප්‍රදේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ එතෙන්දි ගෙවන්න තියෙන බද්දක් වගේ, දඩයක් වගේ. මේක උරතලියට ගණන් ගන්න එක තමයි කරන්නේ. නැවතත් ආයෙක උරසු වුණාට පස්සේ ආයෙසරයක් සංසිඳනවා. බොහොම ඉක්මනට කරත හැකි වෙලාවට. ස්මක් ගොරෝසු වෙච්ච ගමන් ආයෙ හිත ආධුනික මනසක් ඇතිකන හිත තිබ්බ ගමන් ආයෙ tempත් වෙනවා. tempත් වෙච්ච අර වගේ මොකක හරි ගිහිල්ලා වැටෙනවා. එක්ක සැකේක. ඉතින් ඒක නැවත නැවත කරන එකයි තියෙන්නේ. හොද හොද මඩේ දානවා වගේ වැඩක් තියෙනවා. හැබැයි ඉතින් ඒක නැතුව වෙන උපක්‍රමයක් නැහැ. සෝනංශ එදා ධම්රවි පතන මේ අන්තිම දේශනාවේදී කිව්වා හොඳට කම්ෆර්ටබල් පොස්ච් එකක් අරගෙන හරි පරිදි ගෑලා වාඩි වුණාම හිතට සැපයක් එනවනම් ඒක මෛත්‍රිය කියලා අටුවාවේ සඳහන් වෙනවා කියලා. ආයසර කරන හොඳට පොස්චර් හොඳ කම්ෆර්ටබල් පොස්ච් එකක් අරගෙන හොඳට හිතට සැපයක් එනවනම් ඒක මෛත්‍රිය කියලා අටුවාව විස්තර කරනවා කියලා. එතකොට මගේ ප්‍රශ්නේ ඒක මෛත්‍රියද ඒක උපේක්ඛාවද? එක දෙවෙනි ප්‍රශ්නේ ඒක මෛත්‍රිය නම් ඒ විදිහට ඒ සැප මනස දිහා බලාගෙන හිටියාම සූපත් වේවා වගේ එහෙම වඩන්නේ නැතුව එහෙමම මෛත්‍රිය වැඩෙනවද? ඇත්තටම එහෙම අටුවාවේ මේ සුව ආසනයක් ලබා දීම මෛත්‍රී භාවනා කියන එක අටුවාවේ පාඩයක් නෙවෙයි. නමුත් අටුවාව පිළිගන්නවා මෛත්‍රී භාවනා කරන එකන දවසේ හොඳම වේලාවයකට යොදවන්න ඕන හොඳම ආසනය ගන්න ඕනේ මේ සක්මන් කරලා ආදි විදියට හොඳට හිත සංසුන් කරලා දෙන්න ඕනේ. මෛත්‍රියක් පටන් අර ගන්නකොට අවශ්‍ය සප්පාය කරුණු සලසලා දෙන්න ඕනේ. එහෙම සලසලා දීම Tamange ඇඟත් එක්ක Taman මිතුරු වීමක් තමයි. එහෙම නැතුව මේ වෙහෙස කර තැනක කුරුසිරිතිල ඇන ගැහුවා වගේ හරි කටු බෙරේ පෙරලන වෙනට හරි දණු කඳේ ගැහුවට හරි මෛත්‍රී කරන්න බෑ. ඒ නිසා පහසුකම් සලසලා දෙන්න ඕනේ. ඊට පස්සේ පහසුකම ලැබුණට පස්සේ තමන් මේ වෙලාවේ ඒ කායික දරතයක් නැහැ, වෙහෙසක් නැහැ, හිත නුරුස්නා ගතියක් නැහැ. හිත මේ ඉන්න ඉරියව්වේ තියෙනවා කියලා ඒ දෙයම නැවත නැවත සිහිපත් කිරීමමයි අවේරෝහම කියලා කියන්නේ. මට වෛරයක් නොමයි ළඟ වෛරේ නැහැ. නේ වෛරේ නැතිකම දිගට දිගට යන්න ඒකම පුනරුච්චාරණය කරනවා. එහෙම නැත්නම් හිතින් ගන්නවා ඒක නිසා සම්ප්‍රදාන කූල අටුවා විවරණය අනුව මෛත්‍රියට පොදුවේ දෙන මෙනෙහි කිරීම තමයි අවේරෝ හෝමි අවේරෝ හෝමි අවේරෝ හෝමි කියන්නේ. එනිසාක වචනේ නොකියවත් කල්පනා කරත් මෛත්‍රියම. ඒක උපේක්ෂාවක් වෙනවා මෛත්‍රිය හතරවෙනි ධ්‍යානට යනකොට. මෛත්‍රී වඩලා වඩලා කෙලවරට යනකොට උපේක්ෂාවකට සම්බන්ධ වෙනවා. ඒ මොකද කිසියම් අමුද්‍රව්‍යයක් ඉල්ලන්නේත් නැහැ, වියදමකුත් නැහැ. වර්තමානයේ හොඳට හිත පවතින වෙලාවේදී ඒක විපස්සනා පැත්තෙන් නෙවෙයි සතිය පැත්තෙන් නෙවෙයි මෛත්‍රී පැත්තෙන් මගේ හිතේ දැන් වෛරය නැහැ කියන එක අත්දකින්න අත්දකින්න ඉස්සෙල්ලා ඒකේ අර ප්‍රීති සුඛ පහළ වෙනවා ගොඩක් අර වෛරය ගත කරපු මනසට මෛත්‍රී හම්බ වෙච්ච ගමන් නමුත් තුන්වෙනි ධ්‍යානෙ පැනනට පස්සේ ඒක උපේක්ෂාවකට හේතු වෙනවා. ඒක නිසා මේ පරියන්ඛයක් පටන් ගන්නකොට මුලදිම වාඩි වෙලා ඒ මම දැන් මෙතන ඉන්නවා කියන එක ක්‍රම දෙකකින් සාධාරණීකරණය කරන්න පුළුවන්. එකක් තමන්න තමා මෛත්‍රී කර ගැනීම සමත ක්‍රමයෙන් හිත මෛත්‍රියට නැඹු කිරීම. දෙක මම දැන් මෙතන කියලා සතියෙන් හිත ආඩ්‍ය කර ගැනීම. ඒ කොයි එකට ආවත් ඒ කියන්නේ සමත භාවනා විපස්සනා භාවනා කරන කොයි කෙනාටත් ඒ ආරම්භයේදී කයට අවශ්‍ය සප්පාය කරනු සලසලා දීම වැදගත් වෙනවා. ඒක නිසා ඒක අටුවාවේ එහෙම කියලා නැහැ. ඒකේ මම මේ මම මේ අදහස් කරේ නෑ ඒ අටුවාවේ උද්ෘතයක් වශයෙන් නෙමෙයි තියෙන නමුත් අටුවා පැහැදිලිවම පිළිගන්නවා ඉඳගෙන මෛත්‍රී භාවනා කරන්න නම් හොඳම සැප පහසුක වේලාව හොඳම සැප පහසු ඉරියව්ව ඔක්කොම සප්පාය කරනු සලසලා දෙන්නේ කියලා එහෙම නැත්තම් මෛත්‍රී මුල් බහින්නේ මම හිතන්නේ මම හිතන මම මේ අර තාම සැකයක් තියෙනවා අහන ප්‍රශ්නෙට මම මේ කතා කරන්නේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණේ නැහැ සානංශ. ඒ ඒ හිත දිහා ඒ සැප හිත පහසු හිත දිහා හිත දිහා ගත නෙමෙයි හිත දිහා දිගටම බලන් හිටියොත් ඒ විදිහටම අලුතෙන් ආයෙත් මානසිකාර වඩන්නේ නැතුව මෛත්‍රිය වැඩෙනවද? මානසිකාරය වැඩි මේක උද්දීපනය කිරීම සඳහා කරන වැඩක්. මම දැන් ඉන්නේ සුවසේ ඒ සුවසේ ඉන්න බවම හිතෙන් අගේ කරමින් හිටියත් ඇති අහං අවේරෝ හෝම කියලා නොකියුවා. ඒකම තමයි ඒ සිද්ධ වෙන්නේ මේ මෛත්‍රිය කියලා වෙන දෙයක් බුදුහාමුදුර උගන්වන්නේ නැහැ. වෛරයේ නැති භාවය විතරයි මෛත්‍රිය කියන්නේ. මෙතන වෛරේ නැති වෙන්න සියලු සැප කහසුකම් සලසලා දීලා හිතට ඒක බුද්ධ විඳින්න හරිනවා. අත් දකින්න හරිනවා. ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් අපිට මේ හිතට කයට පහසුවක් ලබලා දෙන්න පුළුවන්. ලබලා දීලා හිතට කියනක බුද්ධ විඳින්න කියලා. හිතට කියනවා ඒක සමාදම් වෙන්නේ කියලා. ඒකත් එක්ක ගත කරන්න කියලා. එතකොට හැබැයි වෙනවා හිතට. ඉතින් ඒකල කියනවා සාමාන්‍යයෙන් වෛර නැති හිත විනාඩි 5ක් විතර එක දිගට ගැම්ම ගත්තට පස්සේ තමයි Tamanට තේරෙන්න පටන් ගන්නේ. මුලදී මුලදී ඇති වෙගෙන එනකොට ලොකු මේ බුද්ධියක් හම්බ වෙන්නේ ලොකු ආස්වාදයක් ලැබෙන්නේ විනාඩි 5ක් 10ක් යනකොට Taman තේරෙන්න පටන් ගන්නවා මේ විනාඩි 5 පුරාම මගේ හිත විට ගියෙත් නැහැ, ද්වේෂයක් ආවෙත් නැහැ. ඒ වෙනුවට ද්වේෂය නැති බව සමාදන් වෙමින් සමාදන් වෙමින් ගත කරා කියලා. ඒකට ඒ බුරුම ස්වාමීන් වහන්සේ නිදර්ශන දෙකක් දෙනවා. එකක් තමයි අරණ මලකඩ බැඳිච්ච, මකුළුල් බැඳිච්ච, දූවිලි බැඳිච්ච ගබඩා කාමරයක් සම්පූර්ණයෙන්ම බඩු එළියට දාලා කාමරේ හොන්දට අතුපතු ගාලා හොන්දට ජනෙල් කවුළු ඇරලා හොන්දට හඳුන් කූරක් පත්තු කරලා ඒකෙට මේ අලුත් වෙන්න ආරම්භ ඒ වගේ තමයි අපේ හිත ඒ තරම්ම द्वේෂයෙන් ගත කරලා තියෙන්නේ. ගැටුම, නුරුස්නා ගතිය, බලාපොරොත්තු සුන්විහිම, අසන්තුෂ්ටතාවය නිසා. ආන් එවැනි හිතක් ඒ ගැටුම් අයින් කරලා, නුරුස්නා ගතිය අයින් කරලා, අසන්තුෂ්ටතාවය අයින් කරලා මම දැන් ඉන්නේ සැපසේ නැත්තම් වෛරේ නැතුව කියලා තේරුම් අරන් විනාඩි 5ක් විතර යනකොට අර පරණ ගයක් සුද්ධ පවිත්‍ර කරලා කාමරයක් උලන් වදින්න ඇරියා වගේ කියලා කියනවා. ආයේ කියනවා මේ ස්වභාවයෙන්ම ස්වરૂපී කාන්තාවක් හොඳට මාල හත බඳලා ලස්සනට ඇඳුම් ආයිත්තම් කරුවට පස්සේ ආගේ මේ පෙනුම ඔප වැටෙන්නේ ආයිත්තම් කරුවට පස්සේ ආලවට්ටම් කරනවා කියලා කියන්නේ මගුල් පොරුවට නම් ගන්න ඉස්සලා මනමාලි ආන්න එහෙම වගේ හිත ආඩි වෙන්න පටන් ගන්නවා මේ තිබුණු දේ නමුත් අපි මෙතෙක්කල් මේ ඥානය කියලා හොයලා තියෙන්නෙම द्वේෂයම ඥාණයෙන් පෙන්වන්නේ මේ මොහොත සැප නැහැ ඊගා මොහොත සැලසුම් කරපන් ඊගා මොහොත මේට වැඩිය හොඳ කරන්න උත්සාහ කරපන්. මේ අවශ්‍ය කරන මේ අලුත් ඊගාමොත වඩා හොඳ කිරීමට ඊගාමොත වඩා නිර්මාණශීලී කිරීමට මේ මොහොතට වෛර කිරීම හරහා තමයි ඥානය පහළ වෙන්නේ. ඒ නිසා ඥානවන්තයා ඉන්නේ කටුකොහලක. ඥානෙ කියන්නේම කටුකොහලක්. ඒක ඔය යේසුස් වහන්සේ කිව්වේ gediya කාපු මනුස්සයාට වෙච්ච දේ. ඒ ආදම්ට කිව්වේ ඔය gediyak තියෙන කණ්ඩේපා. ඔකේ තියෙන ඥානේ කෑවොත් කාපු කට්ටිය තමයි දැන් ඉන්නේ. ඒ කාපු කට්ටියට ඉතින් දෙනවා ancestral guilt එක තියෙනවා. මහේ කාලා කරපු වැරද්ද අර දෙයන්නාසි කියපු විදිහට පැටලු රැණක් වගේ බිම් බලාගෙන ගියා නම් ওই කිසි කරදරයක් නැහැ. මේගොල්ලෝ ඔළුව උසලා ඥානෙ ළඟට ආවා. ඕන්න දුන්නා gediye පිටේ. දුන්නට පස්සේ දැලිපි යම්බෙච්ච වඳුර වගේ කපා ගන්න. ඒත් එහෙම අර්ථකථනය නෙවෙයි බුද්ධහගේ වෙයි තියෙන්නේ. බුද්ධහගේ මේ සර්වචනාංශයේ මේ යෝනිසෝමනසිකාර ආයුෂමනසිකාර කියලා මනසිකාරය ක්‍රම දෙකකට දාලා මේ ඥාණයම සංසාරයෙන් ගැලවීමටත් පාවිච්චි කරන්නට කියලා දීලා තියෙනවා. අරකේ නෑ. අරකේ කියන ඥාණය ඒකාන්තයෙන්ම දේව නිර්මාණයට විරුද්ධත්වයක් කියලා වචනයක් තියෙනවා. බලාන ගියාම බටහිර ලෝකෙට ඒක තමයි 100%ක් වෙලා තියෙන්නේ. බටහිර ලෝකේ තියෙන අද සියලු දැනුම ඒගොල්ලන්ට අහේනිය පිණිත හිටලා තියෙනවා. මේ 2012 අතිවිශිෂ්ටයි යති. 2012 තමයි මේ ටික සේරම එළිවෙන වසර. ඒගොල්ලෝ ඥානය කියලා කෙරුවේ ප්‍රෝඩාවක් බවත් කුමන්ත්‍රණයක් බවත් මානවය නොමගැරීම බවත් ඒක වසාගෙන ඉන්න බැරි බවත් මානවය ඉලි කරගන්න වසරමේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ආසියා කරේට ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද ආසියා කරේ එච්චරම මිනිස්සුනම ගැරීම විනෝදාංශයට කරේ නැහැ. බටහිර තරම්. ඒ නිසා දැනුම ඒකාන්තයෙන්ම වලිගය හපා ගැනීමක් නෙවෙයි ආසියාවට. සමහර කට්ටිය හොඳ පැත්තටත් යනවා. ගරු ස්වාමීන් වහන්සේ සත්‍ය පවත්වාගෙන යෑමේදී අතරට හට ගන්නා හිතවිලි අවම කරගත හැකි කෙසේද පාදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක තමයි අපි ඊයේ හවස කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මේ භාවනා කරන වෙලාවේදී ඇති වෙන විතක්ක මිච්ඡා සංකල්ප නැති කරගන්නේ කොහොමද කියලා කතා කරන්නයි කියලා ඉල්ලීමක් තිබ්බා. ඉතින් මම කල් තිබ්බව කල් තිබුවා කල් තිබ්බා ඒක අද දවසේ ධර්මදේශනාවට අපි ධම්මා සංකප්පයට දෙදී සාකච්ඡා කරමු කියලා. ඒ නිසා මේ ප්‍රශ්නෙත් අපිට මේ සත්‍ය පවත්වාගෙන යෑමේදී හතරට අට ගන්නා හිතවිලි ආම කර ගැනීම සම්බන්ධව මේ විස්තරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් දවසේ ධර්ම දේශනාවේදී. ඒක නිසා මේක මේ වෙලාවේදී විස්තර නොකර වෙලා අරගෙන විස්තර කිරීම සඳහා අපි ධර්ම දේශනාවතේ කල් බලමු කියලායි මගේ ඉල්ලීම තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරනකොට ආස්වාසිය ගෙවිගෙන ගිහිල්ලා ආස්වාසේ පටන් ගන්න ඉස්සෙල්ලයි ප්‍රස්වාසයේ ගෙවිගෙන ගිහිල්ලා ආස්වාසේ පටන් ගන්න ඉස්සර වෙලයි මුදා සුළු කාලයක් තියෙනවා කියලා තේරෙනවා. ඒ අතර ඒක මෙනෙහි කරන්න හදනකොටම නැති වෙලා යනවා. ඒක අනිත්‍ය ස්වභාවයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. නෑ අපිට ඇත්තට මේ ස්වභාවයට නමක් දාන්න ඕනේ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ආස්වාසය කියන සංසිද්ධිය ප්‍රස්වාසයේ බාට බවට පත් වෙන්නේ ඉස්සෙල්ලා ආශ්වාසයේ 100%ක්ම සංහිඳීමක් සිද්ධ වෙන්න ඕනේ. නැත්තම් ප්‍රශ්වාසයක් වෙන්න බෑ. ඒක හරියට කියන්නේ ඉස්සරහට යන වාහනයක් රිවර්ස් ගියර් එකට දාන්න ඉස්සෙල්ලා එක චිත්තක්ෂණයක් හරි නතර වෙන්න ඕනේ. නැත්තම් එන්ජින් ගියර් බොක්ස් එක ගලවලා වැටෙනවා. යන වේගෙටම රිවර්ස් එකට දැම්මොත් එම් එහෙම කරන්න ගිහිල්ලා එක එක තප්පරයක් හරි එන්ජින් එක නතර කරලා තියලා ක්ලච් එක රිලීස් කරලා තමයි රිවර්ස් එකට දාන්නේ. ඒ වගේ තමයි ආශ්වාසයට ගිහිල්ලා ප්‍රශ්වාසයේ නතරමැද හුස්ම ගනුදෙනු කිසිවක් සිදු නොවන චිත්තක්ෂණයක් තියෙනවා. හුස්ම ගනුදෙනු වුණත් නැතත් Tamanට හිතට සංඥාවක් ගන්න බැරි හිතේ පාලනයට යතුයට නැති මොකද්ද ඇස් බැඳුමක් මොකද්ද මේ මායාවක් තියෙනවා මෙතන මේ පෙරලියක් ඒක හිතේ පිළිඹු වෙන්නේ අපේ හිතට ඒක අල්ලන්න බෑ ඒක දැන් දැන් මේ මේ මෑත කාලේ ওই විද්‍යාවෙන් කියනවා මේ ඩාර්ක් මැටර් කියලා එකක් ලෝකේ දේවල් තියෙනවා පටවිය ආපෝ තේජෝ කටට වැටෙන ඒවා සේරම එකතු කරලා බැලුවත් මුළු ලෝකේ තියෙන අවකාශයෙන් 104ක්වත් ද්‍රව්‍ය නැහැ කියලා තියෙනවා. ඊටු හරිය ශක්තියක් තියෙනවා. ඒකට නමක් දීලා තියෙනවා මේ ඩාර්ක් මැටර් කියලා. කිසිම උපකරණයකට අහු වෙන්නේ නැහැ. හැබැයි ඒක නැතුව මේ මූලධර්ම විස්තර කරන්නත් බෑ. ඒ වගේ අපේ හිතට අහුවෙන්නේ රූපවල නැත්නම් රූප සංඥා වශයෙන් බොහෝම සුළු කොටසයි ඒක ඒ මට්ටම පැන්නට පස්සේ හිතට අහුවෙන්නේ නැතු වෙනවා. ඒ අහුවෙන්නේ නැති తත්වයේ හරහා තමයි මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. අහුවෙන තැන්වල මධ්‍යම ප්‍රතිපදාව නැහැ. ඉතින් අහුවෙන දේ දිගේ ගෙනියලා ගෙනියලා ගෙනියලා අහුවෙන්නේ නැති තැනට එනකොට කියනවා දැන් ඔබ කිට්ටු කරන මධ්‍යම ප්‍රතිපදාවට හැබැයි මෙතන මායාකාරී. හැබැයි මෙතන අන්දමන්ද කරන සුළුයි. හැබැයි මෙතන අහුවෙන්නේ නැති තැන. ආඳායවල වල්පත ගත්තා වගේ. මේකට ඊ타ත්ම අඛණ්ඩ සතියක් ඒකටම සූදානම් වෙලා ගියොත් ටික ටික ටික ටික දිනු කරතයි. ඒක නිසා ආස්වාසිය අල්ලලා ආස්වාසිය ඉවර වේගෙන යනකම් බලائیں۔ ප්‍රස්වාසිය අල්ලලා ප්‍රස්වාසිය ඉවර වේගෙන යනකම් බලائیں۔ අන්තිමට ওই දෙකම සංසිඳෙන්න පටන් ගන්නවා. එතන ලේසි අල්ලන්නේ ආස්වාසියාක අල්ලන්න බැරි තරම්. ඔය ප්‍රස්වාසියාක ඊට වැඩිය ටිකක් ස්පාසු ඉසුබලඳ ඉඩක් තියෙනවා. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ගත්තොත් වෙන්නේ ඒ සංසුන් චිත්තක්ෂණේ අවසනවා වෙන්නේ. මොනම දෙයක්වත් දාන්න නරකයි. අපිට තියෙන හැකිතාක් දුරට ගාන්ටාරයකට ගහපු සද්දයක් ගෙවිගෙන යනදී අහගෙන ඉන්නවා. එහෙම නැත්නම් රත් වෙච්ච යකඩයක් නිවිලා යනකම් සම්පූර්ණයෙන්ම නිවිලා යනකම් අතින් අල්ලගෙන ඉන්නවා වගේ මේ තාපයට මොකද වෙන්නේ? මේ ශබ්දයට මොකද වෙන්නේ? මේ ප්‍රස්වාසයට මොකද වෙන්නේ කියලා ඉවර වෙනකම් බලන මොනම නමක්වත් දාන්න ගත්තොත් අර පෑදීතියට බොරදිය දැම්මා වෙනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරා වෙනවා. අපි තේරුම් ගන්න ඕනේ මෙතනින් එහාට සංඥා වැඩ කරන්නේ ඒ නිසා ඒකට නන්දාන්න යන්න නරකයි. ආයේ මේක අනිච්චන් දුක්ඛං අනත්තම් මේක අසුබේ. ඒකෙන් වෙන්නේ සංකර කියලා. අපිට තියෙන්නේ මේකට ගම ඒක එක මේකත් එක්ක සමාන්තරව කොච්චර දුකට හිත ගමන් කරන්න පුළුවන්ද කියලා. අද බැරි වුණාට හෙට ඊට වැඩි ටිකක් පුළුවන්. අනිද්ද වෙනකොට තව ටිකක් පුළුවන්. එහෙම මේම කළා සතිය චිවුරු කරන එකයි කරන්නේ. ඒක නංවනම් දාන්න හදනවා මේක අනිත්‍ය වශයෙන් බලන්න හදනවා කියන එක මේ අනවශ්‍ය කරදරයක් අනවශ්‍ය හිත වෙහෙස කිදිලක් ඒ වගේම සමාධියට බාධාවක් වෙන්න ඉඩ ස්වාමින් වහන්සේ ඊයේ මට කිව්වේ වැඩිපුර මේ සක්මන් භාවනාව යෙදෙන්න කියලා. එතකොට අද උදේ මම ලංකල කතා කරන්නේ. ඒ ඊයේ රෑ කියපු විදිහට මම අද උදේ වැඩිපුර සක්මන් භාවනාව යෙදුනා. එතකොට මට දැනුණා මේ ඇතුලේ සක්මන් කරනවට වැඩිය එළියේ හුඟක් එළියේ සක්මන් කරනකොට මේ හිත ගොඩක් තැන්පත් උනායි කියලා. ඒක ස්ටේට්මන්ට් එකක් මේ කියන්නේ මගේ අත්දැකීම. මට හිතෙනවා එළිය මට ගොඩක් සුදුසුයි කියලා මේ සක්මන් භාවනාව කරන්න. මටද කියන්නේ එහෙම කරන්න <laughs> තව එකක් එකක් තියෙනවා සායනස මන් දන්නේ මං මේ මේ රූඩ් කියලා හිතනවාද කියලා එහෙම වෙන්න නෙමෙයි මම මේ කියන්නේ මට ඇත්තටම කැමති මං හිතනවා මේ ශාලාවේ ඉන්න අය සමහර අය කැමති ඇති ස්වාමින් වහන්සේ මේ ගිහි ජීවිතයට පැමිණෙන්න හේතු වුණ කරුණු එතකොට තිබුණ බාධක ගත්ත ඊයේ දෙකක් විතර කියෙව්වා ස්වාමීන් වහන්සේ තිබුණ බාධකයි අර ගත්ත ගැම්මයි. නමුත් ඒ ගත්ත දේවල් අපිත් එක්ක ටිකක් මේ මේ ෂෙයා කරනවා නම් සමායයට මේක ගොඩක් පුද්ගලික දෙයක් නෑ නමුත් මට කොහොමද ප්‍රශ්නේ තියෙනවා මට මේ මොකද මේ මගේ පුද්ගලික අත්දැකීම දහන්නේ ඒකද කියන්නේ ස්වාමින් වහන්සේට මේ පැවිදි ජීවිතේට එන්න තිබුණු කරුණු මේ ජීවිතේ ඒ ඒ කරුණු ටිකක් අපිත් එක්ක ෂෙයා කරනවා නම් මටයි මං හිතන්නේ අනිත් අයටයි ගොඩක් වටිනවයි කියලා. මට කියන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතනවා පැවිදි වුණාට පස්සේ පැවිදි වුණා හරියට පස්සේ මට කීත හැකි වෙයි මෙහෙම කියලා. නමුත් ඒක විශාල මේ মালටි ඩයිමෙන්ෂනල් ෆිනොමිනා එකක්. අපිට හිතන්න බෑ ඒක කරලා හිතලා කරාද, කෙරුණද, දයෝපගතව සිද්ධ වුණාද කියලා. නමුත් උනාට පස්සේ ඒකට සම්බන්ධ වෙච්ච සාක්ෂි වෙච්ච කෙනෙක් වශයෙන් මට කී හැකි මෙන්න මෙහෙම වෙර උණයි කියලා. මම අවුරුදු 10ක plan එකක්. අවුරුදු 10ක plan එකක් 88 79 ඉස්සලා මම ගියේ ওই පාතිමා රිට්‍රීට් එකට මේ මහනුවරේ කතෝලික පල්ලියක තිබ්බේ මුනිඳජීතුමා ඇවිල්ලා කරේ ඉංග්‍රීසියෙන් කරේ මම කවදාවත් කරලා තිබුණෙත් නෑ පිබි මැකිලිම කරේ මගේ හිත ගියම සමතෙට මට නිකන් ඇම්බියුලන්ස් ලයිට් එකක් වගේ එන්න පටන් අරගත්තා බෙල්ඩින් ලාම්පුවක් වගේ එනවා එනවා එනවා එනවා මේ මං මට හොඳටම ෂුවර් මට මේක කැප නැහැ කියලා මොකද පව් පහම කඩලා තිබුණ වෙලාවක් ඒ වෙලාව. පන්සිල් පද පහම කඩලා තිබුණ වෙලාව. ඉතින් මට එන්න මං දන්නවා කවදාකවත් මේක මට වෙන්න බෑ කියලා. පස්සේ මුනිද ජතුමාගෙන් මේ ප්‍රයිවට් ඉන්ටර්විව් එකක් අරගෙන කාමරයට ගියා ඉංග්‍රීසි දන්න කෙනෙක් එක්ක. ඊළඟ කිව්වා මෙහෙම වාඩි වුණාට පස්සේ මෙහෙම බුදු ඊට පස්සේ මට බැනලා කිව්වා ඕක නතර කරන්න නේද කියලා කිව්වේ පිම්බි මහකිලින් බලන්න නේද කියලා කිව්වේ ඕක නතර කරන්න ඕන ඕක වැරද්දක් කියලා. මට පුදුම බයක් ඇති වුණා මේ වයර් මාරු වෙලා තමයි කියලා. ඊට පස්සේ ඒක සප්‍රෙස් කරා. ඒක සප්‍රෙස් කළා පස්සේ නිල්ලම ගිහිලා කරන වෙලාවේදී ඔය විපස්සනාව ඒ 79 ඊට පස්සේ 88 පැවිදි වෙලා ටික කාලයක් ගිහිල්ලා මම ලොකු ස්වාමීන් වහන්සේ ගියා මට කිව්වා විපස්සනා හරි දැන් සමත ටිකක් කරමු කියලා. කරනකොට ආයෙසරයක් ඇම්බියුලන්ස් ලයිට් එක ආවා. ආයෙසරයක් වෙල්දිල් ලාම්පුවත් වෙන්න පටන් ගත්තා. මම දැන් බොහෝම බයෙන් ලොකු සාර ළඟට ගිහිල්ලා කිව්වම එක පැරද්දක් කරපු වැරද්ද ආයෙසරයක් වුණා. මේ භාවනා කරනකොට විශාල ආලෝකයක් බොහෝම හොඳයි කිව්වා. මම කෝ මේ අරයකමාව කෑවනේ කිව්වා එක මට එක පාරටම කියුවා. අරයකමාව කෑවනේ කිව්වා. ලොකු ස්වාමීන් වහන්සේ බොහොම මං වගේ නේනේ බොහොම සාන්තයි. මොකද මේ නම එහෙම කියන්නේ මං කව ස්වාමීන් වහන්සේ 79 දී ඔක උඩේ මට මාව බය කරයි කියලා. ඊට පස්සේ විස්තර අහලා කිව්වා අවුරුදු 10ක් ගත වුණාට සංසාරේ පැත්තෙන් බලනකොට පොඩි වෙලාවක් නේ ඕක ගණන් ගන්න එපා ඊයෝ. නරක හිතලා නෙවෙයි කියලා තියෙන්නේ ඒ වුණාට සමත භාවනා කරන්න. ඉතින් මේ වගේ භාවනා කරන කාලෙදී මේ තරම් දැන් මේ තියෙන තරම් කලෙලියක් පිරිසුදුකමක් භාවනා කර්මස්ථානයක් කමඨාංශුද්ධ කියලා මොනම જાතියක්වත් තිබුණේ නැහැ 79 වෙනි. නමුත් මම පුදුම සතුටු වෙනවා මට හිතේ 8 දෙනෙක්ගේ 9 දෙනෙක්ගේ විතර වේලවන ධර්ම ගෲප් කියලා ඔක්කොම මට වැඩි අවුරුදු 50කට විතර වැඩි මම අවුරුදු 26 27 කාලේ ඒගොල්ලෝ 56 57 ඒ වගේ 60 70 කාලේ ඒගොල්ලෝ සුමානෙකට සැරයක් පැයක් භාවනා කරන සුමානෙට පැයක් සූත්‍රය සාකච්ඡා කරනවා. ඉතින් සූත්‍ර සාකච්ඡාවක් කියන්නේ ඉංග්‍රීසියෙන් මට තේරෙන්නේ නැහැ. ඒ වුණාට ඉඳගෙන ඉන්නකොට ජොලි. එක්කෙනෙක් එක ඥාන ඥාන ජීවකෝ හාමුදුරුව එක දවසක් දුන්නා ධ්‍යාන හතර ලැබෙන හැටි. එක දෙක අන්තිම මෙටිකිල සාමුදුර කෙනෙක් චෙකස්ලෝකිය. මට මේක වැදුනා කියන්නේ මට හිතුණා මේක මේ කළ හැක්කක් නේ. භාවනා කියන එක කළ හැක්කක් මේ විදිහට මේ දීවරණ අයින් වෙනවා ධානාංග පහල වෙනවා කියලා. ඉතින් මේක ෆුල් කියන්නේ සම්පූර්ණ ඔබ්සෙෂන් එකක්. බස් එකට එන ගමන් ඔය ප්‍රොෆෙසර් කේන් ජයතිලකගේ වයිෆ් පැට් මයිත් එක්ක එනවා බස් එකට එන්න මම යන්නේ පයින් එන ගමන් මං කෝ යකෝ මං හිතුවේ නෑ මේක කරන්න පුළුවන් එකක් කියලා මේක බලනකොට බුදුම කුසල ඡන්දයක් පහනවා කියලා මගේ මොන දිහා බලලකෝ පිස්සු වට ගන්නද හදන්නේ කියලා ඇහුවා. ඌව කරන්න යන්න එපා කිව්වා පරීක්ෂා කරන්න යන්න එපා කිව්වා. දැන් ඊට පස්සේ මම කරකොලත් ඇරියා වගේ දැන් අතනි සම්පූර්ණ ගුණයක් කරන් දුන්නා මේ පැත්තෙන් සම්පූර්ණ බය කළා. වන්දිලා ආයේ ડોක්ටර් ෆර්නෑන්ඩෝට කතා කරලා කිව්වා මේ මනස ඉංග්‍රීසියෙන් හිතන සිංහලෙන් කතා කරන ජාති මිනිස්සෙක්. මං හින්දා තමයි සිංහලෙන් කතා කරන්නේ. ඊටසේ මං කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ පැත්තේ මේ හාමුදුරුවෝ කියනකොට නම් මට පුදුම ආශාවක් ඇති වුණා ෆුල් ටයිම් දාලා භාවනා කරන්න. නමුත් මේ මගේ අම්මා වගේ ඉන්න කෙනෙක් ඒවා කරන්න එපයි කියලා. ඒ මහත්තයා යන්තම් ඩිප්ලොමැටිකලි නිකන් ඔබ හැන්ඩල් කරා ධම්මික හාමුදුරුවන්ට කිව්වට පස්සේ කිව්වා ඕක තමයි මනුස්සෝ කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරන්න ඕනේ කියලා කියන්නේ ඕන කෙනෙකුට ඕන කෙනෙකුට පිස්සුවක් දලන්න පුළුවන්. ඔබට කරන්න ඕන පිස්සුවක් ඔබ කරපන්. මේ වගේ හරි අංජබජල්. කියන්නේ කිසිම විදියකට හරියට ගිහිලා කතා කරලා නිකන් නිචපරා බෙහෙත් ගන්න පුළුවන් බෙහෙසාලව නැහැ පිම්බෙසාලව වලින් බෙහෙත් ගන්නවා වගේ තමයි. කර කර ඉන්නකොට හැබැයි පළවෙනි රිට්‍රීට් එකේදී මට හිතෙනවා මේ ලොකු පිම්මක් පැන්න රැයට නොකා ඉන්න පුළුවන් බව දැනගත්තා. මගේ ජීවිත විතාල ජයග්‍රහණයක් ඒක. ඔය දවසට වේල් පහක් ආපු මිනිහෙක්. කෑම 10 කිව්වහම කිලෝරක් නැතුව කෑම කරමු. ඉතින් පළවෙනි දවසේ ගිහිල්ලා බිස්කට් එකක් විතරක් කාලා ඉන්න පුළුවන් කියප එක මට හිතෙනවා ඒක නිකන් බ්‍රහ්ම ලෝකෙ ගියා වගේ. ඉන්නෙත් ඔක්කොම බ්‍රහ්මියෝ වගේ. ඒ කියන්නේ මම විශාල සුද්ධියක් වෙන්න හදනවා පව් මේ සිල් තිබුණෙත් නැති නිසා ඉතින් ඒ වගේ අවුරුදු 8 ඇතුළත මේ ඇතුලෙන් කියනවා මේකට ෆුල් ටයිම් දාන්න ඕනේ කියලා. හැබැයි මම දන්නවා මම අන්තිම නුසුදුසයි කියලා. බුද්ධ ධර්ම දැනුවත් තිබුණෙත් නැහැ, සිල් රකින්න ඕන කියන හැඟීමකුත් නැහැ. බණින එකමයි කරන්නේ සංඝයා වහන්සේ දැකපු ගමන් මොකුත් නැහැ. ඉතින් ඒක තම්බිට උරුමාලු වගේ තමයි. ඒකෙන් හරියට අකුසල් කරගෙන තියෙනවා. කෙලිම මේ මේ දැකපු ගමන් සංඝයාට බැනලා. මම කියන්නේ කරනවා නම් හරියට කරපන් නැත්නම් නිකන් හිටපන් කියන එක ඕනම කෙනෙකුට කියනවා මම. ඒ නිසා දැන් ආයේ සංඝයා වෙන්න හදනකොට දැන් ඒ ඒකේ මම අවුලක් තිබුණේ ඒ නිසා මේක කියන්න අමාරුයි මම හදපු එකක්ද නැත්නම් යෙදිච්ච එකක්ද එහෙම නැත්නම් ප්‍රයෝග ඥානවලින් වුණාද කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් වුණාද කියලා හැබැයි ආශ්‍රය කරන පිරිස් බොහොම ශීඝ්‍ර වෙනස් වුණා මේ ඒ ගෲප් එක මම ආශ්‍රය කරුවේ ටික කාලයක් ඊට පස්සේ නිල්ලඹ ගියා ඊට පස්සේ මේ මේ පරිසරේ මට කවමඩක්වත් අල්ලන්නේ නැති පරිසරයක් ඔය නිස්සන්න වනේ වගේ ආරණ්‍ය පරිසර. මොකද මම යන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ. මම ළඟ තිබුණේ නිකන් ඔය භාවනා කරන ගීය කම්බෙලා කතා කරන එක තමයි. හැබැයි මේ නිසරදත්ත මහරජ, රමණ මහරිෂි, ක්‍රිෂ්ණමූර්ති ඒ වගේ කට්ටිය මට කියවනකොට මට හරි සමීපකමක් වැටුණා. මම ගියා ක්‍රිෂ්ණමූර්ති අහන්න 80 මම හිතන්නේ 81 හරි 82 හරි කොළඹ තිබ්බේ එළියට එනකොට මට තේරුණා මේ මනුස්සයා මේකම තමයි කියන්නේ වෙන භාෂාවකින්. කොඩිනුත් ඇවිල්ලා හිටියා ඊට පස්සේ කොඩින් මං කිව්වා කොඩින් මට හරි මේ මිනිස්සුත් එක්ක සුහදකමකට ඇති වුණා. මේ හැම කෙනාම කියන්නේ එකම සත්‍ය කියලා. ඉතින් ඔබ එහෙනම් මම ඒතකොට ගියා. එනවා ඉංග්‍රීසි තේරුම් නැහැ කිව්වට টොප් එකට අහුවෙලා තියෙන පොයින්ට් එක කියලා. හරියට කියවා ක්‍රිස්ටෝෆර් හැම්ෂයර්, නිසර්ගදත්ත මහරජ්, ශ්‍රමණ මහරිෂි, ක්‍රිෂ්ණමූර්ති ඒක කියවනකොට මට තේරෙනවා මේක මේ බුද්ධ ධර්ම විතරක් කොටු වෙච්ච එකක් නෙවෙයි. මේ මේ මේක සත්‍ය කතා කරලා තියෙනවා. හැබැයි උදාහරණ මෙතඩ් එක හරියට කියලා තියෙනවා. අනික කට්ටිය මෙතඩ් එක කියන්නේ කාරණාව කියන. ඒත් මේ වගේ තැනකට එන්න මගේ සැලසුමක් තිබුණේ නැහැ. ඒව නිකන් අහම්බෙන් වගේ වෙච්ච දෙයක්. ඒ නිසා මට සම්පූර්ණ වග කියන්න බෑ මම මේක හදාගෙන ආපු ගමනක්. හැබැයි එකක් කියන්න පුළුවන් කොහොම කරුවක්වත් අපි නිවන කරා වැටිලා ඉන්න ගමනක ඉඳලා ඉන්න බව 100%ක් sure. wherever you may be you are on the way back home. ඒක නම් තේරෙනවා යුනිවර්සිටි එකේ ඉනකොටම තේරෙනවා මේ කොන්න පිස්සුව කෙලියත් ලෙසලා හරි වැටෙන්නේ නම් මේ පැත්තට තමයි. හැබැයි ඒ කාලේ මේ පව් කෙරුවේ නැතය 100%ක් සුද්ධය දැනුම තිබුණා මොකක්වත් තිබුණේ නැහැ. හොඳටම තේරුණා පයලෙස්ලා හරි වැටෙන්නේ අකර්තව්‍යයක් වුණොත් වෙන්නේ වඩා හොඳ තැනකට වැටෙන්නේ. ජීවිතේ ප්‍රධානම බලාපොරොත්තු සුන් වුණා. සුන් වෙලා වැටෙන්නෙම ධර්මදියාට. වැටෙන්නෙම කල්යාණ මිත්‍රෙක්ගාට. වැටෙන්නෙම හොඳ තැනකට. ඒ නිසා මේ මම කරපු දෙයක් කියලා කිව්වොත් එහෙම ඒක වැරදි මං නයිතං අත්ත කතම් බිම්බන් නයිතං පර කතං අගහ. මේක මා විශ්ින් කරන ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි කවුරුත් මට කරපු ලද හෝනියමකුත් නෙවෙයි. ඒ නිසා මම දන්නවා ඕගොල්ලොත් ඔතෙන්ද තමයි එන්නේ කවදා. නිසා මං වගේ කෙනෙකුට බැනලා එහෙම තරහ කරගෙන තියාගන්න එපා. <laughs> කරකිලා කොහොම හරි මේ මේ මේ මේ පැහෙන වතුර එකටම තමයි ඕගොල්ලොත් වැටෙන්නේ. ඒ නිසා යාළු වෙලා තර රණ්ඩුවේ යාළුවේ ගියාට කමන්නේ කිසිම කෙනෙකුට මේ වාරයට විරුද්ධ වුණා හෝ මේ පාරට නොයන කිසි කෙනෙකුට වචනයක් කතා කරන්න එපා. මේක හරි මේක වැරදි කියන්න අපිට අයිතිවාසිකමක් නැහැ. අපිට තියෙන්නේ අපි යන ගමනට බාධාවක් එන්න තියෙනවා නම් ඒක අයින් කරගෙන වැඳගෙන ආයනේ බලුකුක්කට හරි ගමන්න වැඳට ප්‍රශ්නයක් නැහැ. හදාගෙන යන එකයි තියෙන්නේ. එහෙම නැතුව වෙන මැජික් එකක් හෝ වෙන ෆෝමියුලා එකක් හෝ එහෙම තිබුණ කෙනෙක් නෙවෙයි මම. ස්වාමින් වහන්සේගේ දෙමෝපියන් හුඟ ධර්මයට බර වෙලා තිබුණේ නැද්ද? මට වැඩිය හොඳයි. ෂුවර් ඒක නම් හොඳටම ෂුවර්. මම ගෙදර මේ හැදිච්ච ගෙදර නැහැදිච්ච එකක්. ඇදිච්ච එක නැයිච එක හැබැයි පස්සේ මම මේ භාවනා කරන්න හදනකොට අම්මට ලැජ්ජා හිතුණා. අම්මා කිව්වා මේ වගේ කුඩුගල් වගේ ඉන්න ඉලන්දාරිත් භාවනා කරනවා අපි පොයට සිල් ගන්නෙත් නැහැ කියලා අම්මා සිල් ගන්න පටන් අරගත්තා. <laughs> නැත්තම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් උපාසකම්මල අපේ අප්පච්චි පන්සලේ ප්‍රධාන දායකයා අම්මා පිසාකා කුලගණ සමිතියේ සමාජිකාවක්. මයි ළඟ ඉවණන් තිබුණේ නැහැ. මට මේක කනෙක්ට් වුණේ අවුරුදු 26. දැන් ඇවිල්ලා අවුරුදු 33කට විතර 4කට විතර ඉස්සෙල්ලා ඒ ආගම පැත්තෙන් නෙවෙයි මට අහුනේ මයින්ඩ්ෆුල්නස් කියන එකෙන් විතරයි. ඒකමයි කරගෙන ගියේ. හැබැයි මම ඒ නිසා කියනවා අනික් ආගම ධර්ම ගුණ සිල් පිං නැති වුණාට කොහොම හරි කරලා මේ මයින්ඩ්ෆුල්නස් කියන වචනේ ඩෙෆිනිෂන් එක අර්ථකථනය තේරුම තේරුම් ගත්තොත් ඔය කරණ තියෙන පිං සේරම බොහොම කෙටියෙන් බොහොම ලස්සන බොහොම පහසුවෙන් කරන්න. ඒව නැහැ කියලා මේ සතියේ තේරුම් ගැනීමට බාධා කරගන්නත් එපා, අව탁ෂේරු කරන්නත් එපා. අපේ තියෙන සාමාන්‍ය භාෂා දැනුම හොඳටම ඇති. හැබැයි ප්‍රධානම දේ පළවෙනිම වූ දේ සතිය. මගේ හැටිය මං කියන්නේ ඒක කොක වුණත් ඒක වුණොත් නම් ආයෙ මොකුත් නැහැ කාපට් දාපු පාරක යන්න තියෙනවා. ඒ නිසා මං කිසි කෙනෙකුට වග වෙන්නේ නැහැ සමාධිය කියලා දෙන්නම් ප්‍රඥාව කියලා දෙන්නම් සද්ධාව කියලා දෙන්නම් වීර්යය කියලා දෙන්නම්. මම කියන්නේ දන්නා ප්‍රමාණයෙන් අපි බෙදා හදාගනිමු සතිය. එතකොට මේ සුපර් කන්ඩක්ටිවිටි එකට වැටෙනවා. කෙලින්ම කනෙක් වෙනවා. ඒ වගේම හැබැයි බැරිද පුළුවන්ද කියන එක බොහොම ඉක්මනට තේරෙනවා. ඒ වගේම ආශ්‍රය කරන්න ඕනේ මෙයාද නැද්ද කියන එක එක දෙසරයි කතා කරන්න ඕනේ තේරෙනවා. වයර් මාරු වෙච්ච කෙනෙක්ද මෙයා නැද්ද? හැබැයි වයර් මාරු වෙච්ච මිනිස්සු අඟවන්නත් එපා. සයිඩ් එකෙන් තියාගෙන ඉන්න අපේ ගමන යනවා. එහෙම නැතුව මේකේ මොකක්වත් එහෙම මේ වෙන ෆෝමියුලා එකක් නැහැ. වෙන මැජික් එකකුත් නැහැ. මම මට එකක් කියතයි ඔක්කොමලා මට වැඩිය හොඳයි. ඒක නම් මට 100 200ක් කියකේ ඒ තරම් දැන දැන දැක දැක කරපු මේ ජඩ පාහර වැඩ නිසා. සමහරුනම් කියන එක කොළුකම ඒක තින් සමාවෙත් දෙන්න ඕනේ කියලා. ඒ වුණාට මට හිතෙනවා දැන දැන දැක දැක වද දීලා තියෙනවා නුන්ට බාධා කරලා තියෙනවා අනුගේ මානසිකත්වයට තියෙන පද්ධති කඩලා තියෙනවා සමාජයට විරුද්ධව ගිහිල්ලා තියෙනවා ඒක මම දන්නේ නිසා මම කවුරු මොන වැරද්දක් කළොත් මට තරහ යන්නේ නැහැ මොකද කවුරුත් මන් තරම් වැරදි කරලා නැහැ ඒ නිසා ඔයගොල්ලන් ඔයගොල්ලන්ට සමාව දී ගන්නවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මට වැඩිය හොඳ කෙනෙක් වෙනවා ඔයගොල්ලන්ට වෙලා තියෙන්නේ මට තරම්වත් Tamanගේ වැරදි වලට සමාව දී ගන්න තාම බෑ තාම ඉන්නේ Tamanට දෙස් දෙමින් Taman ගැන අව탁සීරු කරගනිමින් තමන්ගේ පවු ටික සමාදන් වෙමින් ගත කරන්න. පින් ටික සමාදන් වෙන්න ගිය දවසේ වැඩේ හරි. මේට වැඩි මොනවද කියන්නේ? Thank you for sharing with ඒ ඕක රූඩ් නෑ. ඕක තමයි අපි ෂෙයා කරන්න තියෙන එක. හැබැයි උතන ඔය කියන තරම් ෂෙයා කරන්න මහා ලොකු වෙනසකුත් නෑ. අපි ඇතින් බලනකොට ලෝකේ ඉන්න බැඩට යෙදිලා යත කරන ඉතාම සුළු කොටසක සමාජිකත්වයේ දැනටමත් ලැබලා තියෙනවා. ඒ කියන්නේ අපි ගමනේ අපි යන ගමනේ 166කට වැඩිය දැන් ඉවරයි. ඒ ඒක ෂුවර් තා පොඩ්ඩයි තියෙන්නේ. ඒකට හැකි සංඥාව ආපු දවසේ ඔක්කොම හරි. මේක තියෙන තෑග්ග දුන්නට තාම බාර ගන්නෑ. දෙනකොට නෑ පස්සේ ඉන්න කියනවා මට පම ලෑස්ති නෑ කියනවා චරිචුරු ගාලා පස්සේ යන එකයි තියෙන මේක ඉදිරියට කියලා තෑග්ග බාරගත්ත දවසේ මොකක්වත් ප්‍රශ්නයක් නෑ. ස්වාමින්වහන්සේ ධම්රිවි පදනමේදී සාකච්ඡා කරනකොට ව්‍යාපාදය ගැන සාකච්ඡා කරා. එතෙන්දී කෙනෙක් වයින්කොට අනිත් ඒක බැනුම් අහන කෙනා ඒ වගේම කතා කරන්න ගියොත් ඒක තුච්චයි, ඒක නින්දිතයි කියලා කිව්වා. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී ගත කරනකොට කෙනෙක් කියනකොට අපි දැන් මොනවා හරි බයිනකොට හරි අපි ඒකට මුල පුරන්නේ කොහොමද? මුල පුරන්න හිත හදාගන්නේ කොහොමද? මොකේ මොකේට මුල පුරනවාද? දැන් ඒ කෙනා මට බයිනවා නම් මම බයින් නැතුව මම ඒකට සම්බන්ධ වෙන්න මම කතා කරන්න මගේ හිතේ द्वේෂයක් ඇති වෙන්න පුළුවන්. නමුත් හිතේ द्वේෂයෙන් නැති කරගෙන ඒ වෙලාවට කොහොමද ඒක පාට වචනයක් කියන්නේ? නෑ ඒක එක සැරේ කරන්න බෑ කියනවා. පියවර දෙකකට කරන්න කියනවා. පියවර දෙක තමයි පළවෙනි සැරේට තේරුම් ගන්න වෙනවා අනුකෙන විසින් මාව කුප්පන ලද්දව දැන් ඉන්නේ. ඒ ද්වේෂ වචනකින් හෝ ක්‍රියාවෙන් කිපිලා ඒ නිසා දැන් Taman කිපිලා ඉන්න බව දැනගෙන හිත මෑත් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ මේ වෙලාවේ වචන කතා කරුවොත් මගේ තියෙන ද්වේෂය එළි වෙනවා හිතක් හිතුවේ ද්වේෂය එළි වෙනවා ක්‍රියාවක් කරොත් ඒ ද්වේෂය එළි වෙනවා ඒ නිසා දැන් ඒ මයි ළඟ මට කරන්න තියෙන්නේ කායික වාචික මානසික ක්‍රියා හිරි වට ගන්න එකයි ඒක නතර නොකර ඉන්න එකයි මොනවාවත් නොකර මේ පළවෙනි පියවර හිත මෑත් කරගන්නවා. හිත මෑත් කරගත්තොත් විතරක් ලොකු සංසික වචනේ කියනවනම් අසාධාරණ උඹද අසාධාරණ කියන එක නේද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් අපේ යාන්ත්‍රණය එහෙම නැත්නම් අපේ ස්වභාවික වරණේ තියෙන වහාම ප්‍රතික්‍රියා කරන ආරක්ෂාව සලසලා ප්‍රතික්‍රියා කරන. ඒ ප්‍රතික්‍රියා කරන්න කියන එක නතර කරගන්නත් ඕනේ. දැන් මනම ඉන්නේ අසීරු තත්වයක බව තේරුම් ගන්නත් ඕනේ මේ වෙලාවේදී මොනම ක්‍රියාකාරකමක් කරත් ඒකෙන් ද්වේෂය වැగిරෙනවා. එහෙයි. ඒ නිසා යමක් නොකර ඉන්න එක තමයි ඒ කියන්නේ වචනයක්වත් පාවිච්චි නොකර නොකර. ඒකට උදාහරණයක් දෙනවා කැලේ අලිරෑනක් කකා යද්දී ඒ කැලේ අලින්ට අනතුරුදායක දෙයක් වෙච්ච ගමන් ඒ මහාලියා මහා මේ නඩේ නායකයා මේ ඌ හොඬේ දාලා උස් කරලා කැම නතර කරලා දාලා බලනවලු ගඳ එන්නේ කොහෙන්ද කියලා. එතකොට මුළු අලිරෑනම සියලු සද්ද කිරීම නතර කරලා ගල් වෙනවා. ඒක අලියන්ගේ තියෙන ලකුණක්. ඒ වෙලාවේදී පොඩි පැටව් මේ ධර්මයේ දන්නේ නැති උන් ගිහිල්ලා කොලාතු කරනවා අරයි කියලා උට ගහලා අලිරෑන මැදට ගන්නවා. අනික් කලියෝ. එතකොට ලේරන මහයතාට දෙන අවස්ථාවක් අනතුරු පහර දෙන අනතුරක්ද පලා යන අනතුරක්ද කියලා තෝරන්න. එයාගේ අන එනකන් කැම ගැනීම නැතර කරලා මේ ගල් වෙන ගතිය අලින්ගේ ආරක්ෂක යන්ත්‍රය. ඒ වගේ අපිටත් තේරෙනවා නේ හැඟුම උදා හැරියොත් ඒ කරන හැම හැඟුමකින්ම හැම වචනයකින්ම හැම ක්‍රියාවකින්ම ද්වේෂය වැగిරෙනවා. එතකොට අර පුද්ගලයාටත් එකට එක වෙලා ද්වේෂය නගිනවා. තමනුත් අවශ්‍යට පස්සෙන අන්න වෙලාදී ෆියුස් එකෙන්ම ගලවලා දානවා. ඒකට කල්පනා කරලා ඒකට උත්තරයක් මගේ හිතේ ද්වේෂය තියෙද්දිම ඒ ද්වේෂය නැති කරගන්න අමාරුවෙන් මම කල්පනා කරලා මං එයාගේ හිත සංසිඳින්න හරි එහෙම මොනවා හරි කියන්න බැරිද? ඒ ඔක්කොම දෙවෙනි පියවර. පළවෙනි පියවර තමයි හිත මෑත් කරගන්න. ප්ලග් එකෙන් ෆියුස් එකෙන් ගලවන්න. ක්ලච් එක දෙන්න ඕන. වාහනේ ක්ලච් එකෙම දෙන්න ඕන එන්ජින් එකයි මේකයි අයින් කරන්න. ඊට පස්සේ තමයි බ්‍රේක් කරන්න. ඒක නිසා සර්වචාන්සිය සඳහන් කරලා තියෙනවා ද්වේමේ භික්කවේ සතාගතස්ස ධම්ම සම්මා සම්බුද්දස්ස දේශනා පරියායන භවಂತಿ කතමේ ද්වේ අච්ඡං අච්චේතෝ පස්සත අයම් පඨම ධම්ම දේශනා අච්ඡං අච්චේතෝ දිස්වා තත් නිබ්බිද්දත විරජ්‍යත විමුච්ඡත ආයන් ဒ ුතිය ධම්ම දේශනා කිය. බුදුරජාණන් වහන්සේගේ ගෙනීම දෙතාවරයි එකක් තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකුව. ඒ ක්‍රියා කරන්නේ නැහැ තාම. දැන් මේ ද්වේෂ පදනමක් තියෙන්නේ මට දැන් තද වෙලා. එච්චරයි. ඒ එතකොට ඒ එතන ක්ලච් කරේ නැත්නම් එතන වෙන් කරගත්තේ නැත්නම් හිත යන්ත්‍රයට ද්වේෂේ ක්‍රියාත්මක වෙයි. වචනයෙන් ක්‍රියාවෙන්. නතර කරලා දෙවෙනි පියවරේ තමයි මේ ඇති වුණා වූ ද්වේෂයෙන් බෙන්වීම සඳහා කටයුතු කරන්නේ. මේ දෙක දෙකට බෙදෙන එක තමයි thin slicing of time කියලා කාලේ ඊටාම තුනා කොටස් වලට කපන්නේ. පළවෙනි දේ තමන් ඉන්න අසීරු තත්ත්වයේ තේරුම් ගන්න වැඩ කරනව නතර කරන්න. කායික වාචික මානසික ක්‍රියා නතර කරන්න හැකියාව බලන්න. ඒක ඇත්තරම විශාල ඉවසීමකින් එන දෙයක්. ඉස්ලාම් වෙන්නේ වෙච්ච ගමන්ම ප්‍රතික්‍රියා කරන එකනේ. ඔය මේ අලියන්ගේ වගේ මේකක් තියෙනවා දිවි මකුලෝ අහලා තියෙනවා. දිවි මකුලෝ මෙහි ඉන්න ඕන නම් එක්කෙනෙක් දෙනෙක් ඇල්ලලා දෙතයි. <laughs> දිවි මකුලෝ දැක්කට පස්සේ ඌ දෙයියු මැකිලුවද කියලා දැනගන්න කරන්නේ ඌට පිඹින එක. කියලා පිඹුවම ඌ එහෙම ඇකිලෙන. ඇකිලුණා නම් විසගෝරයි, දිව්වනම් විස නැහැ. දෙයියු මැකිලුවද කියලා දැනගන්නේ ඌට තට්ටු කරුවා පිඹත් ඉගිල එකතු වෙනවා. එකතු වෙන්නේ ළඟට ආපු ගමන් ගහනවා. නමුත් ඒක ගන්න තියෙන්නේ ඌ කරන්නේ හැඟුම් හකුලුවා ගන්නයි. ඒක යෝගාවචරයක් දැනගන්න ඕනේ දැන් අශීරු තත්ත්වෙ එක්ක රාගය ඇවිල්ලා එක්ක ද්වේෂය ඇවිල්ලා එක්ක මොහය ඇවිල්ලා මොනවා කරත් ඒකෙන් දැන් වැగిරෙනවා. මේක මොනවත් නැතුව මෙතනින් මේක දැනගෙන தત્ත්වයේ මේ සමාලෝචනය කළා නතර වැඩක් කරනවා නම් ඒ වැඩේත් නතර කරන්න ඕනේ. පුළුවන් ඒක තමයි හොඳ බැරි. ඒක liver නිවෙන්න ඇරලා ගන්න තීන්දුව yaadෙනවා. හ්ම්. ඒක මං කියෝ වගේ පළවෙනි වතාවේ දෙවෙනි වතාවේ වෙන්නේ නැහැ. එහෙම කරන්න උත්සාහ කරත් ගොඩාක් ගොඩාක් කරට ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉවරයි. ඉතින් ඒ වෙලාවේ සමා වෙන්න දෙයක්වත් නැහැ. මොකද එකට එක සිද්ධ වෙලා. ඉතින් ඒකට සරුවචනාංශය කියන්නේ මේ සචේ උප්ප සචේ උපාද උපාදති කෝදං රතං භන්තංව ධාරේ. සවේ මොකද්ද මේ සාරතින් භූමි රස්මික් ගාවෝ ඊතරෝ ජනා කියලා තියෙනවා කෝදයක් ඉපදුනා නම් තමන්ට ක්‍රෝධය ඉපදුනා දන්නවනම් අධික වේගයෙන් ගිහිලා බ්‍රේක් ගහන්න බැරි වාහනයක් ස්කික් කරන්න නැතුව නතර කරන්න දක්ෂ රීදුරේ ක්‍රියා කරන්නේ කොහොමද? රතම් භන්තංව ධාරේ. බ්‍රහාන්ත වෙච්ච රජයක්. ඒක දැන් බ්‍රේක් ගහන්නේ අනතුරකට ආසන්නයි. අන්නේ වෙලාවට මේ වාහනේ නතර කරගන්න රියදුරා බ්‍රේක් කරනවා ආයෙ රිලීස් කරනවා ආයෙ බ්‍රේක් කරනවා ආයෙ රිලීස් කරලා කරලානේ ගන්න තියෙන්නේ නැත්නම් රතේ කරකිලා යනවනේ අන්නේගේ භ්‍රාන්ත වෙච්ච රජයක් නතර කරන්න ගන්න කෙනෙක් වගේ ක්‍රෝධය ආවට පස්සේ ඒ වේගයක් තියෙන අධික වේගයක් අනතුරක් අඩුවෙන්ම කරගෙන ඒක නතර කරන්න ගන්න කෙනාට මම රතාචාර්යයි කියමි. අනෙක් මිනිස්සු නිකන් මේ තෝන්ලනු අල්ලන්න විතරයි දන්නේ කියලා තියෙනවා. රතේ හසුරවන්න දන්නේ. ස්වාමීන් වහන්සේ ඒ දැන් ක්‍රෝධයක් එනකොට එතන ලෝභෙකුත් තිබිලා තමයි අර ක්‍රෝධය එන්නේ. පැහැදිලිව. පැහැදිලිවම ලෝභයේ හේවනල තමයි ක්‍රෝධය කියන්නේ. ඒක සාමාන්‍ය අපිට පේන්නේ අන්ත දෙකක් කියලා නෑ. ඒ දෙක ඉතාම සමීපව වැඩ කරනවා. අපි සාමාන්‍ය ගමේ තියෙන වැඩිසෙනේ දබරටයි කිය. <laughs> ඕනත් කෙනෙකුට ඒක වැඩි ඇසුර පවත්තන්න ගියොත් ඒ මනුස්සයා කිසිම දෙයක් රුස්සන්නේ නැති වෙනවා. අපිට ඒ මනුස්සයා වැරදුනත් මේවා වුණත් අපිට හිතනවා මේ මං කියන දේ අහන්නේ නැහැ කියලා. අපිට ගොඩක්ම තරහ මතුවෙන්නේ අපේ කිට්ටුවන්තයෙන්. <laughs> ඒ මොකද මේ ලෝභය නිසා. ඒක නිසා ඒක ලෝක ධර්ම වල බලනකොට අන්ත දෙක වුණාට පරමාර්ථ වශයෙන් බලනකොට ලෝභයයි මේ ද්වේෂය දෙක එකම කාසිය දෙපැත්ත. ඒක නිසා යම් වෙලාවකට ලෝභය, කාම තණ්හාව, භව තණ්හාවක් බවට හරිලා ඒ කියන්නේ මගේ සැප විතරක් නෙවෙයි මම මේ පිරිසගේම සැප බලනවා. මම මේ ජාතියේම සැප බලනවා. මම රටේම සැප බලනවා කියලා මේ මගේ තියෙන සැප පැතිරෙන්නේ හුඟක් සෙනගත් එක්ක ඉන්නකොටනේ කාලයත් එක්ක වැඩි වෙනකොටනේ එන්නේ විදිහට පැතිරෙන්න බලනකොට භවතණ්ණා කියන එක අසාර්ථක වෙච්ච ගමන් විභවතණ්ණාවට හැරෙනවා මම මේ කරන්න හදන සත්‍යයට කවුරු හරි බාධා කෙරුවොත් මරාගෙන මැරෙන්න පුළුවන් කාම් භවතණ්ණාමයි විභවතණ්ණාවට හැරෙන්නේ හැබැයි කොයි වෙලාවෙ හැරෙනවද දන්නේ Tamanට කන්ට්‍රෝල් එකක් නැහැ සාමාන්‍ය ගැටීමකදී දැන් ඒ ස්ථාණයෙන් අයින් වුණාම ඒක ටිකක් අඩු වෙන ගතියක් තියෙනව නේද? මම කියන්නේ දවස් දෙක රෑ දෙකක් බුදියන්නේ කියලා. මොනවා හරි කේ සීරියස් කේස් එකක් આવොත් මම කියන්නේ 44කට පස්සේ මම කියන්නම්. දැන් මේ වෙලාවේ තද වෙලා තියෙනවා. දෙකක් කතා කරුවොත් ගහන්න ඉද. එහෙම නැත්නම් බනින්න ඉද. එනතන තද ද්වේෂය ඇවිල්ලා. ඉගෙන පොඩ්ඩක් සමා වෙන්න. මම 48කට පස්සේ මගේ මගේ විනිශ්චයක් දෙන්නම්. එතකන් හිට මට තියෙනවා මානව අයිතිවාසිකමක් කාට හරි කියනවනම් දැන් උත්තර දෙන්න ඕන කියලා උත්තරයක් දෙමේ දෙන්නේ කන හරහා ගහන්නයි හිත වෙන්නේ. ඊට මීට වැඩිය හොඳයි පස්තර දාන්න. ඒ නිසා මේ භ්‍රාන්ත වෙච්ච රතියක් නතරකරන්න කටයුතු කරන රියදුරෙක් වගේ රාතේට හානි කරන්නේ නැතුව අඩුම හානියක් කරන එක නතර කරනවා වගේ මේ ඒක නතර කරන්න කියලා නැත්නම් මේ කංශ භාණ්ඩයක් වගේ කංශෝ උපහතා යතා අංශ භාණ්ඩයක් කරගත්තාම ඒක තට්ටු කරපුවාම නින්නාද දෙනවනේ. කංශ භාණ්ඩ කියලා කියන්නේ පිත්තල පාත්‍රයක් හරි පිත්තල තඹෝලින් හදපු පාත්‍රයක් වගේ එකක් හරි කාන්ටාරයක් හරි ගහපම නින්නාද දෙනවා. නමුත් ඒක පැලිච් එකක් නම් නින්නාද දෙන්නේ නැහැ. පැලිරක් ගියොත් ඒක අපි නින්නාද දෙන්නේ නැහැ. ඒක ඝනව තියෙන එක නින්නාද දෙනවයි කියන එක කියන්නේ අපේ මන සක්කාය දිට්ඨිය මම ආයනේ බොහෝම ඝන බහලයි. ඒකට තට්ටු කරපු ගමන් නින්නාද දෙනවා. ඒක පුපුරලා නම් මගේ සක්කාය දිට්ඨිය පැලිරක් ගිල්ලා නම් ඒකට තට්ටු කරුවට නින්නාද දෙන්නේ. ඒ නිසා උඹ උඹේ ආත්මය দমনය කරගනින් කියලා කියනවා පරිච්ඡ කංශ භාණ්ඩයක් ආවා. ඒක කවුරු හරිලා ගැහුවට එකට එක කියන්න යන්නේ සක්කාය දිට්ඨිය තද බල කෙනා කියපු ගමන් කිපිලා එකට එක කියනවා. මහන්නේ වැඩි කෙනෙක් කෙනා කියපු ගමන් කිපිලා එකට එක කියනවා. නිසා සචේ නේරේසි අත්තානං කංසෝ උපහතා යත. පැලිර පැලිර ගිය කංශ භාණ්ඩයක්සේ ආත්මය দমনය කරගන්න කියනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ මම අං කැඩිච්ච ගොණෙක් වගේ පිළිසතරක හැසිරෙන්නේ අං ඇති ගුණා අනින්න හදනවා. අං නැති ගුණාගේ අංග කැඩිච්ච තැන ඇති වෙන තුවාලේ කෙලින්ම මොලේට සම්බන්ධ වෙයි. විස බීජයක් ගියොත් කෙලින්ම මොලේ ඇතුළටමයි යන්නේ. අඟෙන් එන හිල කෙලිම මොලේට ඒ නිසා ඒ සතා ඒ තුවාලෙට ඒ තුවාල හරියට රිදෙනවා යාට. ඒ නිසා කිසිම දෙයක වද්දා ගන්න අඟ කැඩිච්ච තුවාලෙ. මම හැසිරෙන්නේ සමාජයේ අඟ කැඩිච්ච ගොනෙක් වගේ කියලා කියනවා. මං හැසිරෙන්නේ සමාජයේ වසල දරුවෙක් මිනි ඔලු කට්ටකට හිඟාගෙන යනවාසේ කියලා හිතනවා. වසල දරුවෙක් මිනි ඔලු කට්ටක් කරන හිඟාගෙන යනකොට මිනිසුන්ට පේන එක අවමංගල්‍ය දර්ශනයක්. එළවනවනේ. මම සමාජයට යන්නේ වගේ කියලා ඒ නිසා පුළුවන් තරම් අපි ඒ තරහ නොයන නියතමානී ජීවිතයක් ගත කරන්න ඕනේ. ආපුවාම තරහ ඇති කරපෙන්නත් එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මම ක්‍රියාවත් වෙලා මම මේ ද්වේෂය නිසා අලුතෙන් කර්ම රැස් නොකර සිටීමට බ්‍රහාන්ත විති රජා ප්‍රත්‍යක් නතර කරන්න ගන්න සාරති කෙනෙක් වගේ කටයුතු කරනවා. ආය කියලා තියෙනවා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ තිබුණා ඒ ගුණය ගොඩක් ඉවසන ගතිය ඉතින් ඒක බමුණන්ට හරි මේ නුරුස්සන ගතියක් වුණා. මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කතා කරලා නියෝජනය කරලා පිරිස් හදාන කටයුතු කරනවා කේන්ති ගස්සන්න බෑ. මොනවා කරුවත් ඉවසනවා. ඉතින් ඒක දසක් අර පින්නපාතයේදී බමුණෙක් ඇවිල්ලා අත දිගෑරලා පිටට එකක් ගන්නවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. පින්නපාතය බෙදන්න ආව මිනිස්සු දකිනවා මේ අපේ හාමුදුරන්නේ මේ බමුණෙක් ගහනවා. එතකොට මිනිස්සු අට කරනවා. භාගතුන් වහන්සේ කෙලින්ම ඉස්සරහට යනවා ආහාර කෑවට බලන්නේ නැතුව. එතකොට බමුණ බය වෙනවා. දැන් සාරිපුත්තු ස්වාමීන්ගේ සපෝටර්ස්ලා ළඟට එනවා. ස්වාමීන්සේ ගණන් ගන්නෙත් නැහැ. බමුණ විජහාට ඉස්සරහ පැත්තෙන් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න මම කරපැදෙද්දී සාරිපුත්තු ස්වාමීන් හොඳයි හොඳයි. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් බමුණට සැකයක් පහළ වෙනවා මේ ස්වාමීන් වහන්සේ මේ හොඳයි හොඳයි කියන්නේ ද්වේෂයෙන්ද එහෙම නැත්නම් ඇත්තටම මට අනුකම්පා කරාද කියලා. ස්වාමීන් වහන්සේ මං කෙරේ සමාව දෙනවා නම් හෙට ආව ගෙදරට දාන්න වඩින්නේ කියලා. සාහිබ දාමන කියන හොඳයි. දැන් වටෙන් ආපු මිනිස්සුන්ට ඇහෙනවා බමුණා දානකට ආරාධනා. ඊට පස්සේ මේ මිනිස්සු තීන්දුව කරනවා බමුණා දාන දීලා ඉවරච්ච ගමන් බමුණා ගෙට ගිනිදලා බමුණා මරන්න. පහුවෙන්ද දානට සාරිපුත්‍ර සාංශ වැඩියට පස්සේ ඉති විශාල සෙනඟක් ඉන්නවා. ඉතින් බමුණා සතුලා දාන දීලා සාරිපුත්‍ර සාන්තේ පාත්‍රය ගන්න නැතුව වඩිනවා. එතකොට බමුණ පිටිපස්සෙන් යනවා පාත්‍රය අරගෙන. එතකොට අර මිනිස්සු ඔක්කොම කියන නතර වෙත් ඕවද ඉවර කරනවා අපේ හාමුදුරන්ට අරකයි මේකයි කිය. එතකොට නඩුව අහනකොට සාරිපුත්‍ර සාන්තේ අහනවා දැන් දායකෝ නෙමෙයි කෑ ගහන්නේ බමුණට ගහන්නේ. දැන් ගුටි කෑවේ මමද ඔබල ඔබතුමන්ලද කියලා. නෝ අපේ හාමුදුරුවෝ තමයි ගුටි කෑවේ උනාට එහෙම වෙන්න දෙන්න බෑ කියලා නෑ. එහෙමනම් විනිශ්චය මගේ අතේ තියෙන්නේ. මමයි ගුටි කෑවේ. මෙයා මගේ දායකයෙක්. මං කෙරි මං කියන දේ අහනවනම් මම මේ මිනිස්සගේ දානකුත් විශ්වාස ඉවසන්න ඕනයි කියලා ඊට පස්සේ මේ කතාව සරුවචන් ආංශයට යනවා. ඊට සරුවචනාංශයේ ගාතාවක් තියෙනවා මේකේ මේ අධම්මපදී දී බ්‍රාහ්මනස පහරෙය කියලා එතන බ්‍රාහ්මණය කියලා කියන්නේ අතර සාරිපුත්‍ර සාන්තයට රහතන් වහන්සේට කිසි කෙනෙක් ගහන්න නොසිතාවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒකල කියනවා පහර කාපු බ්‍රාහ්මණයා නැවත ගහපු එකනට ගැවුණා ඌට ඊට වැඩිය නිඳා වේවා. සාරිපුත්‍ර සංසේ නිකමඩක්වත් වෛර කරනම් බමුණට ඒකට නිඳා වේවා. බමුණන්ට ගහන්න එපා. බමුණෙක් ගැහුවට පස්සේ බමුණ ආපහු ගැහුවොත් ඒ ගැහිල්ල පළවෙනි ගැහිල්ලට වැඩිය නිඳිතයි කියලා. එචා බුදුරජාණන්සේ කිසිම තැනක එහෙම ලයිසන් එකක් දීලා නැහැ එකට එක කරන්නේ. එකට එක කරනවාට කියන එක කියන්නේ සාරම්භ. එකට එක කියනවාට කියන්නේ සාරම්භ කියන වචනේ. බුදුන්ස පෙළලා දීලා තියෙනවා මේ එකට එක කිරීම නිසා තමයි මේ සංසාරේ එකින් එක කෙලෙස් වෛරෙන් වෛරේ නොසංසිද්ධි ගත කරන්නේ. ඒ නිසා වෛරෙන් වෛරේ සංසිඳෙන්න නම් අවේරේනච සම්මන්ති පුළුවන් තරම් අර එක ප්‍රශ්නයක් අහලා තිබුණේ මෙහෙම පිටින් බාධා එනකොට උපේක්ෂාවද හොඳ කියලා කොච්චර උපේක්ෂා කරත් කොච්චර සමාව දුන්නා කාටවත් දෝෂයක් කියන්නේ අසාධාරණේ මේ පැත්තේ වෙන්න පුළුවන්. ඒ වුණාට ඒකට සමාව දීම තුලින් තමයි ගොඩාක් ලකුණු ලබා ගන්න පුළුවන්. මට වැටහෙන තාලෙට අන්නෙවැනි අසාධාරණයක් වෙන වෙලාවේදී ඉවසන කෙනාට එක චිත්තක්ෂණයක පාරමිතා 10ම පිරෙනවා. දානං සීලංච නෙක්ඛම්මං කන්තිමිච්ච අදිත්‍යාන මෙත්තුපෙක්ඛා උපේදස කියන 10ම සම්පූර්ණ එක චිත්තක්ෂණයක තමන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. නමුත් ඒ පුද්ගලයා ගැන හිතන්නේත් නෑ මට මේක ඉවසන්න පුළුවන්. මම බුදුන්ගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් සංඝේ නාමයෙන් ඉවසනවා කියලා කිව්වහම දසපාරමිතාම එක චිත්තක්ෂණයට ගන්න පුළුවන්. එනිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අනේ පාරේ යනකොට කවුරු හරි මගේ ඔළුවට කෙල ගසාවා. මට අම්මා මතක් කර බණීවා. කුණු බාල්දිය මගේ ඔළුවට දමාවා. මොකද එතකොට තමයි මට පුළුවන් ඇත්තටම මම භාවනා කරනවාද කියලා බලන්න. ඒක කියවන්න බෝධිචර්යාවතාරයේ 9 වෙනි පරිච්ඡේදයේ වසුබන්දු පාදයන් වහන්සේ. යා සීපත් කරන සංසාරේ මං කරපු වැරදි ඔක්කොම සීපත් කළා කියනවා මට බෝධි චිත්තේ වඩන්න නම් මම කරපු පාපයන් සියල්ල මම පාපෝච්චාරණය කරන්න ඕනේ. භවයේ ගත කරනකොට මේ පාපෝච්චාරණය කරන පව් වලට මම ගෙවන්න වෙනවා. ගෙවන්න නම් එකවර ගෙවී යාමේ ක්‍රමයට මම යانے යන තැන මට නිින්දා ලැබේවා. කවුරු හරි දූවිලි එකතු කරලා තියෙනවා ඒක මගේ ඔළුවට වැටේවා. කවුරු හරි මල පහ කරනවා නම් මගේ ඇඟට වැටේවා. අසුචි කරනවා නම් මූත්‍රා කරනවා නම් කෙල ගැසනවා නම් මගේ ඇඟට වැටේවා. ඒ සියල්ල තුලිමුත් මට කේන්ති ගියොත් මගේ බෝධිචිත්තයට නිින්දාවක්. ඒ කියවලා බලන්නේ පරිච්ඡේදය කියවනකොට තේරෙනවා අපිට පුළුවන් හැකියාව කොච්චර කවුරු මොන જાති කෙරුවක්වත් ඉවසන්න පුළුවන් හැකියාව මිනිස්සෙක් තුල තියෙනවා. අපි හිතන්නේ ඒක නෝන්ජල්කමක් අපි හිතන්නේ ඒක බය අදුකමක් කියලා. නමුත් වරින් වර පෙනේ බුම්බණ්ඩත් කියලා තියෙනවා. පෙනේ බුම්බණ්ඩ මොකද්ද කියන පොත? බෝධිචර්ය අවතාරය. ඒක බොහොම ප්‍රසිද්ධ පොතක් මේ නාගාර්ජුන පාදයන් පස්සේ මේ වසුබන්දු පාදයන් විසින් ලියන ලද පොතක්. බෝධිචර්යාව කියලා කියන්නේ පූර්ණ කාලීනව භාවනා කරලා මේ ජීවිතෙන් ගොඩ සඳහා ගන්න අදිෂ්ඨානය. බෝධිචිත්තේ අන්න ඒකෙදී පාපොච්චාරණය කරනවා ඒක ඒ අපේ ලොකු සාංශ හොඳටම කියවලා තියෙනවා. ඒ පාපොච්චාරණය කරාට පස්සේ තමන් ඉදිරියට ඉදිරිපත් වෙන ඕනම කෙනෙක් දකින්නේ නියත විවරණ ලබා ගන්නට ඉදිරිපත් වෙන සරුවඥන් වහන්සේ කෙනෙක් වගේ. ඒ ඒ කෙනාගේ මාර්ගයෙන් මම විවරණ ලබා ගන්න ඕනේ. ඒ මනුස්සයා වසලෙක් වෙන්න පුළුවන්, මුස්ලිම් මිනිසෙක් වෙන්න පුළුවන්, ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මනුස්සයාගෙන්වත් මම වරද්දා ගන්න තු එයාගෙන් මම විවරණ ලබා ගන්න ඕනේ. එහෙම නැතුව කරලා තියෙන පව් ගෙවන්න බෑ. ඒ තරක් නොදන්නා අකුසල කර්ම කරලා තියෙනවා අපිට බෑ කිසියම් මේ නව නිග්‍රහාවක් දුකක් කරදරයක් නොයේවා කියලා හිතනද ඒ මට පැමිණේවා කියලා හිතුවට පස්සේ හරි ජොලි ඒ කවුරු හරි ඇවිල්ලා කිසියම් සාධාරණයක් නැතුව බැනගෙන බැනගෙන බැනගෙන යනවනම් අනේ මේ මනුස්සයාට කීයක් හරි දෙන්න වටිනවයි කියලා හිතනවා කරන වැඩේ මොකද එතකොට දසපාරමිතාන් පුරවා ගන්න මනුස්සයා නැත්නම් දාන පාරමිතාවට වෙනම ආත්මයක් ශීල පාරමිතාවට තව මල්ල කරදරයක් අපා 10ම එක සැරේ හම් වෙනවා එක සැර ගෙවි යෑමේ ක්‍රමයට උදේට බලන්න ඕන කවුරු හරි එකපාරට කිපිලා බැනලා එන හැටි එකක් දකින්ද කවුරු හරි මේ විදිහට අසාධාරණ බැනලා එනකොට Tamanට සතිය පිහිටවම අරමනසට ඉන අය. ඒක මහ පුදුම වැඩක්. අවර ජීවිතය අරගෙන බැනගෙන පෙනේ පුම්බගෙන එනකොට මට කේන්ති යන්නේ නැතුව මට හිතනොත් යන්තම් ඇති ඔන්න මයේ සෑහෙන ඒරියස් ටිකක් අත ගෙවා ගන්න පුළුවන් ඔබ ඇති වෙන්න බැනපන් කියලා ඒ අර මූණේ තරහ නැති ගතිය දකින්නට කාටවත් බනින්න බෑ. මේ මනසේ නිකම්ම අර අඟුලිමාල ආයුධ බිම තිබ්බා වගේ මේ දේවානම් පීති රජුගේ ආයුධ ටික බිම තිබ්බා වගේ එහෙම හැලෙනවා. එයාට ඒ කියන්නේ අපේ ද්වේෂය නැත්තම් එයාට ද්වේෂ නැගින්නේ අපේ ද්වේෂය නතර වෙච්ච ගමන් අරක හුලම්බයි හුලම්බයි නෙවෙයි වැඳගෙන එන්නේ එතකොට තේරෙනවා මේ ධර්මයේ කියන එක පුදුම සජීවි හැබැයි ඉතින් අපි ඉස්සර වෙන්න ඕනේ ඉස්සර උනාට පස්සේ අර මනුස්සයාට පුදුම බණක් කිව්වා වගේ හිටියෝ ඒ නිසා ඒක ඉස්සරහට යනකොට ඒවා නිකන් මේ ප්‍රාතිහාර්ය වෙනවා ඒවා ඊර්දි ප්‍රාතිහාර්ය වගේ කාට හරි හොඳටම රාගයක් නැතු වෙලා ද්වේෂයක් නැතු වෙලා මෝහයක් මතුවෙලා අපිව සම්බන්ධ කරගන්න හදනවා. වෛර කරන්නේත් නැහැ. අපි ඒකට මධ්‍යස්තව ක්‍රියාත්මක වෙලා ඉතින් ඒකට මගෙන් ප්‍රතික්‍රියාවක් නැහැ. නමුත් මම පැනලා යන්නෙත් නැහැ. එතකොට ඒක නිකන් මේ නෙගටිව් පොසිටිව් සම්බන්ධ වෙලා ඩිස්චාර්ජ් වෙනවා වගේ අර්ත් වෙනවා වගේ පුදුමාකාර ටෙන්ෂන් එක බැහිලක් සිද්ධ වෙනවා. සර්වචනන්සේ කියනවා සජීවී ධහම කියලා ඔකට කියනවා. ධර්මයේ තියෙන සජීවී ගතිය උතන් තමයි තියෙන්නේ. ඒක නිසා ඇත්තටම නියම ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ අත්තරදහරා. පහපේ තුල සමාබදීම තුල නැත්නම් නොගැලපෙන දේවල් නියන් අසාධාරණ දේවල් සිදුවෙන තැන්වල තමයි ධර්මයේ සජීවීවතිය. ඒ නිසා අපි නිතරම බලාපොරොත්තු වෙන්න ඕනේ හැම මොහොතෙම අපිට මේ විවරණ ලබා ගන්න පුළුවන් අවස්ථාවක්. ඒකට මේ මෛත්‍රී බුදුහාමුදුරුවම නෙවෙයි සාමාන්‍ය තම්බි කෙනෙක් වුණා ප්‍රශ්නයක් නැහැ. ඒ නැත්නම් වසලේ වුණා ප්‍රශ්නයක් නැහැ. ෂේප් කරගන්න පුළුවන් නම්. ඕනේ දහං ගැටයක් දාලා ඔය ෂේප් කරගන්න පුළුවන් නම් එනිසා මේ නිස්සන්න වනේ භාවනා ශාලාව ඇතුළේ විතරක් කෙලලා කෙලිය හරියන්නේ නැහැ. මතු වෙන මතු වෙන හැම සිද්ධියකදීම බලන්න ඕනේ මේකෙන් ලකුණක් ගන්න පුළුවන්ද ප්‍රශ්නයක් ඇති නොකර කෙලේශයක් ඇති නොකර සිද්ධිය එහෙම යන්න හොඳයි අපි හතරට හම්බෙච්චාම තාටියක් කතා කරමු. දැන් අපේ ධර්ම සාකච්ඡා වෙලාවම හමාරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.